වෙන මේ මහා පුරුෂ ධර්ම එක එකක් අපේ ශක්ති ප්‍රමාණය ඉදිරිපත් කරගනිමින් ධර්ම දේශනා මාලාවකට සම්බන්ධ වෙන්නේ. අපි මේ අනුව පවත්වාගෙන යන ඒ අනුක්‍රමයෙන් අද සපමේලා තියෙන්නේ මේ ආරද්ධ විරිය ඊට ප්‍රතිපක්ෂ ධර්ම වෙන කුසීතකම කියන ධර්ම දෙක අවබෝධ කර ගැනීමට. මේ ධර්මයට මාතෘකාවෙච්චි නැත්නම් කතාපාබතය නැත්නම් ධර්ම මාතෘකාව සපයපු අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ශාක්‍ය ජනපදයේ රජකමට නැත්නම් සිද්ධාර්ථ ගෞතමතුමා ඒ සාර්වඥතා ඥාණයටපත් වුණාට පස්සේ එතන ඇතිවෙච්ච මේ පුරප්පාඩුවට රජකමටපත් වෙන්න වරන් තිබුණු කෙනෙක්. පුංචි කාලෙම ඉඳලම කුමාර සප සයිතෝ වැඩිච්ච කෙනෙක්. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පුංචි කාලේ කුමාර කාලේ කොච්චර කුමාර සප වින්දද කියනවනම් කවම දාකවත් මේ නෑ කියන වචනේ අහලා නැතුළු මොනම ලෞකික සම්පත්තියක. ඉතින් මේ ළමා වයස දවසක් ඊයන් කෙලියට යන ගමන් අතරමඟදී මතක් වෙලා අම්මට පණිවිඩයක් ඇරියලු අම්මේ අපි ඊයන් කෙලියට යනවා අපිට කැවුම් ටිකක් වන්දේ. ඉතින් ඒ දෙවියන් වහන්සේ පුළුවන් තරම් Tamanට අනුරුද්ධ මහානාම කියන දරු දෙන්නා ඉන්නේ. මේ සියලු දෙයින් ආඩ්‍යයි. ඉතින් ඒ නිසා අඩුවක් නැහැ. නමුත් ඒ වෙලාවේ මේ ගෙදර හදපු කැවුම් තිබිලා නැහැ. ඉතින් මේ දරුවා දන්නෙත් නැහැ කැවුම් කියන්නේ ගස් වලින් හැදෙන දෙයක්ද? එහෙම නැත්නම් පොළොවේ මතුවෙන දෙයක්ද? අහසින් වැටෙන දෙයක්ද? හදන දෙයක්ද මොනවක්වත් දන්නේ නැහැ. ඉතින් අම්මා හිතවලු මේ කවදාකවත් නැහැ කියන එක අහලා නැති නිසා හිස් වාදනයක් අරගෙන ඒක වැස්සුමකින් වහලා රාජසේවකයන්ට කළු මේක ගිහිලා මෙව්ව තමයි නැති කවුන් කියන්නේ කියලා කියන්නේ. ඉතින් මේ කුමාරයා අතර මේ රාජපුරුෂය අරගෙන යනකොට දෙවියෝ දැකලා බලාගෙන ඉඳලා තියෙනවා මෙච්චර දින් ඇති කුමාරයෙකුට ජීවිතේ කවදා හරි උදව්වක් කරන්න. ඉතින් මේ අනුරුද්ධ කුමාරයෙන්න කිසිම දවසක උදව්වක් කරන්න දෙවියන්ට උදව්වක් හම්බුන්නේ නැතිලු. ඒ මොකද හේතුව මේ ජීවිතේ ආඩ්‍ය නිසා සීළු සම්පත සප සම්පත් දිව්‍ය සම්පත් වගේ තියෙන නිසා. ඉතින් අර කැවුම් නැති පිඟාන අරගෙන යන නිසා දිව්‍ය කරලා තියෙන දේ ඒකට දිව්‍යමය භෝජනයක් බහලලා තියෙනවා. ඉතින් රාජපුරුෂයා ගිහිල්ල වෙලා බහුම් පිටින්ම අනුරුද්ධ කුමාරයන්ට පූජා කරාලු පිළිගන්වාලු මේ භාජනේ අරලා බලනකොට ඉතින් අම්මා බොහොම සලකලා හොඳ ගවමක් එවලා තියෙනවා කියලා යාළුවොත් එක්ක මිත්‍රොත් එක්ක බෙදාන වළඳලා තියෙනවා. වළඳලා බලනකොට වෙනකට වැඩිය බොහෝම රසයි. ඒ නිසා එදා ඉඳලා හැමදාම අම්මගෙන් ඉල්ලනවා මම මේ වෙනදා වගේ ඇවුම් එපා මට නැති කැවුම් වන්දේ කියලා. ඒ තරමටම පිං ඇති හැම දෙයක්ම ආඩ්‍ය වෙච්ච කුමාරයෙක්. නමුත් මේ පැවිද්දට ගියාට පස්සේ අර තිබුණුයේ කුමාර සම්පත්තිය එහෙම නැත්නම් මේ ශරීරය ධනාවටන ගති වෙනුවට Eh, බුදුහාමුදුරු ඉදිරිපත් කරපු ඒ රුක්ක මූල සීනාසන එහෙම නැත්නම් පින්නපාත භෝජනය පාංශුක්කුල සිවුර භූතිමුත්ත බේසජ්ජය වගේ මේ පූංචි අදුම eh, ලාංචුවෙන් ගත කරන්න පටන් අර ගන්නකොට අපිට හිතා ගන්න පුළුවන් eh, කොච්චරනම් පරිවර්තනයකට පරාවර්තනයකට පරිණාමයකට මේ කුමාරයා ලක් වෙන්න ඇද්ද කියලා. නමුත් අර මේ භෞතික සම්පත් වෙනුවෙන් ඇති කරගත්ත පෙරකලපින් උබ්බේජ අත පුඤ්ඤතා වගේම ගා පුරණ ලද පාරමී සහිත වූ මේ අනුරුද්ධ කුමාරයන්ට මේ සර්වචනසිකේ ධර්මය බොහෝම හොඳට වැටහුණා. ඒක නිසා අර ආමිෂ සම්පatti කැප කරලා ලබන්න තියෙන निराමිෂ සම්පatti ධ්‍යාන සුඛ, ධිට්ඨ ධම්ම සුඛය බොහොම ඉක්මනින් ලැබිච්ච නිසා ඒ පරිවර්තනය පරාවර්තනය දැඩි දැඩිසේ දැනෙලා නැහැ. ඉතින් ඒසේ නමුත් දැන් ඒ මහාන කමී නැත්නම් නිසරණාධ්‍යාශේ නැත්නම් මේ නබිනිෂ්ක්‍රමණයෙන් ලැබිය යුතු ඒ සැප සම්පත් ගැන ධනියම කල්පනා කරනකොට ඒ කුමාරයා ඒ ਸਰුවත්න ශ්‍රාවකයෙක් වෙනකන් ගත කළ ඒ ආර්ය ජීවිතයත් එක්ක බලනකොට මේ ඇති වෙච්ච පළවෙනි විතක්කය ඒ කියන්නේ අපිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මෛච්ඡස්ස කියන එක පුදුමාකාර ලෝක අනුකම්පාවෙන් කරපු එකක්. මොකද පෙර පින නිසා ඒ කුමාර සම්පත්තියේ දිගට හිටියානම් දිගටම මහේ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍යයත්ෙන් මහේ ශාක්‍ය ස්වරූපෙන් ගත කරපු නිසා කවම කවදාකවත් Tamanට කල්පනා වෙන්නේ නැහැ මේ निराமிස කියලා සැපක් තියෙනවා ඒ සැපේට යන්න නම් අල්පීච්ඡ වෙන්න ඕනේ කියලා. ඒක අහම්බෙන් සිද්ධ වුණේ මොකද මහානාම කුමාරයෝ පැවිදි වෙලා මේ අංගුද්ධ කුමාරයෝ රජ වෙන්නයි කතාව තිබුණේ. නමුත් මහා නාම කුමාරය මතක් කරලා දුන්නා අපේ රජකම හැටියට මේ කෙත්වතු බලන්න ඕනේ, පිරිස් පරිපාලනය කරන්න ඕනේ, කබඩාව භාණ්ඩගාරේ පරීක්ෂා කරන්න ඕනේ, සීසාන්න ඕනේ කියනකොට අනුරුද්ධ කුමාරෝ ඒකේ තියෙන දුෂ්කරතාවය නිසායි පැවිදි වුනේ. ඊට පස්සේ තමයි මේ අල්පේච්ඡාදී ධර්ම බුදුහාමුදුරුවෝ කියලා දීපු ක්‍රමේ දැකලා උන්වහන්සේට කල්පනා වෙන්න ඇති සරුවචනාංශයේ චතුරාර්ය සත්‍ය නම් දේශනා කරයි. චතුරාර්ය සත්‍ය වගේම ආර්ය සත්‍ය ස්වෝධි පාක්ෂික ධර්ම දේශනා කරයි. නමුත් මේ මූල ධර්ම තිබුණට අර සැප සම්පත් සහිත කෙනෙක් පැවිද්දට ගියාට පස්සේ මොන මොන ආකාරයෙන් කැපකල යුතුද මොන මොන ආකාරයේ ජීවිතයකට සූදානම් විය යුතුද කියන එක මේ ධර්මේ නෑ ඒකට කියන්න බුදුහාමරට ගියාම හොඳ මිනිහා මමයි. ඒක මොකද මේ තරම්ම ලොකු වෙනසකට ලක් වුණා. හොඳ සැප සම්පත් නෑ බෑ කියන දෙක නැතුව හිටපු මේ කෙනා අන්තිමට මේ මාර්ග ඵලයේ මාර්ගයටපත් වෙලා ඒ ප්‍රතිඵල ලබාගෙන යනකොට තේරුණා මේ අල්පේච්ඡකම චතුරාර්ය සත්‍ය වගේම වටින දෙයක්. ඒක නොදැන ගත්තොත් මහේච්ඡ වුණොත් බොහෝ ආසාවල් සහිත කෙනෙක් වුණොත් මේ ගමන යන්න බෑ. ඒ වගේම ඒ தත්ත්වයට ගියාට පස්සේ අර කුමාර සැප සම්පත් වල ඉඳලා නිසිසේ හම්බ කරගෙන නිසිසේ බුද්ධ විඳගෙන ඇහැ කන දිව නාසය පිනවගෙන ඉන්න කෙනාට අල්පේචිතාවට යනකොටම අසන්තුෂ්ඨ භාවයක් ඇති වෙනවා. මෙච්චර මේ වටිනා මේ හතර පහට දැසි දසුන් සහිතව හිටපු ජීවිතේ වෙනුවට දැන් මේ කටුක කරෝසන ජීවිතයක් ආපුවාම අසන්තුෂ්ඨ භාවයට පැමිණීම කාම භෝගී හිතේ ඇති. එහෙම වුණොත් මේ වටිනා ශාසනය නැති වෙනවා. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරා සන්තුත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුත්තස්ස. අර අල්පේච ජීවිත ගත කරයි කියලා ඒක තමන්ගේ කාලකන්නිකමක් කියලා, තමන්ට විදිහට දඩුවමක් කියලා, විශේෂණයක් කියලා කල්පනා කරන්න අරගන්න. මේ ජීවිතය අපි නොදැක්ක පැත්තකට අදුම මූලික අවශ්‍යතාවන්ගෙන් යැපිලා ඒ මතින් සතුට උපදවා ගන්න ක්‍රමය මේ විපස්සනාවට බොහෝම භෞතික පාඩමක් උගන්වන තැන. ඒ වගේම සතුට ඇති වුණාම ඒක නෙමෙයි. ඒ වගේම පවිත්ත පවිවිත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණ සංගණිකාරාමස්ස. ඒ කුමාරයෙක් වෙච්චහම ඒ සැප සැපක් වෙන්නේ ඊට වැඩිය අදු සැප ඇති පිරිසක් අතර ඒක කියා පානකොට තමයි. කුමාර සැප රජ සැප හැම වෙලාවෙම ඒ රජවරුන් අතර ඒක ගන්න දෙයක් නැහැ. ඒ රජ සැප නැති සාමාන්‍ය වැසියත් එක්ක ඉන්නකොට රජුරෝ විශේෂ කැපිපෙනීමක් ලක් වෙනවා. ඉතින් ඒක රජුරවන්ට හැම වෙලාවෙම තමන්ගේ අර මානසිකත්වේ වඩා ගන්න තමන්ගේ තරහතේම රැක ගන්න අත්‍යවශ්‍යයි. නමුත් මේ පැවිද්දදී ඒක කරන්න බෑ. පැවිද්දදී අනුන් එක ගැටෙන ගැටුම ඒ වගේම එයින් ඇති වෙන මැනීම තන්නේ කර මේ ප්‍රපංච ධර්මයක් වෙනවා මාන්නේ කිය. එක්කෝ මේ අවමානිය නැත්නම් අදිමානිය නැත්නම් සම මට්ටම කියලා ওই මාන තුනට අහු වුණොත් කවදාකවත් ආධ්‍යාත්මය ඇතුළට යොමු වෙන්නේ නැහැ. මැනීම කියන්නේම බාහිර දෙයක්. වෙන විදිහකට ගන්නවා අපි මේ දැන් කතා කරන්නේ අපි මේ පවිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගණිකාරාම සිතේන ඊයේ කතා කරපු මාතෘකාව ඒකම වෙන පැත්තකින් කියන්න පුළුවන් අපි කොයියම්ම මොහතක හරි මම දැන් මෙතන කියන තැනට આવොත් කවදාකවත් මැනිල්ලක් නැහැ සංසන්දනයක් නැහැ ඒ නිසාම එතන ලොකු සාන්තියක් තියෙනවා එතන ඒ වගේම නිදහසක් තියෙනවා විමුක්තියක් තියෙනවා එයින් එළියට ඇවිල්ලා අපිට හිතුනොත් ඉස්සල චිත්තක්ෂණේ නම් මට සතිය තිබුණා දැන් මේ චිත්තක්ෂණයක් සතිය නෑ නේද කියලා හිතුනොත් එතනම වැනිල්ලක් එනවා එතනම දුකේ. අපිට කල්පනා කරගන්න පුළුවන් වෙනවා නම් ඒ වෙනුවට අර චිත්තක්ෂණය දිගට පැවැත්වුවා නම් සති චිත්තක්ෂණය. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ තව එක චිත්තක්ෂණයක පැවැත්වුවා නම් අර මාන්නය විල වෙන්න තියෙන කලබලයේ කලබගෑනිය නැතුව අර සතියේ සාන්ත භාවය ගෙනියන්න පුළුවන්. අන්න වගේ මේ මැනීම තුලින් තමයි මේ ලෝකේ අපිට මේ මාන්නෙන් ඇති වෙන මාන්නය කියන අකුසල ධර්මයක් තියෙන මේක මේ සාමාන්‍ය දෙයක්ුත් නෙවෙයි. අපි ඔය දෘෂ්ටි ගැන කතා කරාට දෘෂ්ටි කියන්නේ බොහොම ලාමක එකක් එක පැත්තකින් ඒ මොකද සෝවාන් මාර්ගයේම කඩන්න පුළුවන්. ඒ වුණාට තණ්හාව කඩන්න අනාගාමී වෙන්න ඕනේ. මාන්නේ කඩන්න හරි හත්යට යන්න. බොහොම ගැඹුරු දෙයක්. ඒක නිසා මේ සංසන්දනය මැනීම අල්ලපු ගේට් එක ගලපන ගතිය ඊයේත් එක ගලපන ගතිය, හෙට ගලපන ගතිය නැති වෙන්න නම් තනි වෙන්න. තනි වුණාට පස්සේ ආය මොනවාක්වත් මැනින්නක් නැහැ. අඩු ගන්න චිත්තක්ෂණේ තනි කරගත්තොත් මම දැන් මෙතන ඉන්නේ. අන්න ඔය වගේ ධර්ම තුනක් පෙරීගෙන තමයි මේ ආරබ්ධ පිරියසායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. එවැනි தත්වලටපත් වුණාට පස්සේ මේ පුද්ගලයාට අනාගතය පිළිබඳ සැලසුමක් නැති නිසා අනාගතය පිළිබඳව තද අපේක්ෂාවක් නැති නිසා ඉස්සරහට යන්න Java නැතුව යනවා. ගැම්ම නැතුව යනවා. අපි සාමාන්‍යයෙන් කියනවා බූරුවෙකුට ලව්ව බරක් ගන්න ඕනේ නම් ඒක ඉස්සරහාට විය ගහක බැඳගෙන යනවා නම් විය ගහ ඉස්සරහා ලනුව කොටුවක් ගැට ගහලා කොටුව කෙලවර කැරට්ටලයක් එලවන්නේ එල්ලන්නේ කියන්නේ. ඉතින් ඔයාලා කැරට්ටලේ කන්ද ඉස්සරහාට යන්න යන්න යන්න කරත් ඉස්සරහට ඇද. අපිට ওই කැරට්ටලේ නැතුව යනවා අපිච්චස්සයන් කියනකොට. ඒ වගේම සන්තුත්තස්සායන් කියනකොටම ඒ වගේම පවිත්තස්සායන් කියනකොටම කැරක්ටරේ නැතු වෙනකොට ඉස්සරහට යන තල්ලුව නැති වෙනවා. ඉතින් ඒකට වෙන්නේ කුසීත වෙන්නේ. මම මෙච්චර මෙච්චර දේවල් කැප කරා නමුත් ඒ කිසිම දෙයකින් මට ධ්‍යාන හම්බුනේත් නැහැ මාර්ගඵල හම්බුනේත් නැහැ මොකක්වත් නැහැ කියලා කුසීත වෙන ගතිය අනිවාර්යයි. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ මෑත කාලේ ප්‍රසිද්ධ වූ කීපෙන් තමයි ඔය අචංචා ස්වාමින් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ මතු කළා ලෝකෙට පෙන්නකොට තායිලන්ත ජාතිකයෝ වගේම බටහිරත් විශාල වශයෙන් ඇදිලා ආවා. ඒ ලෝකෙට පෙනුනේ එහෙම තමයි. නමුත් උන්වහන්සේ දන්නවා මේ ආපු කිසිම කෙනෙක් අවුරුදු 3ට වැඩිය ඉන්නේ අවුරුදු 3 යනකොට සිවුවරන. ඒ මොකද හේතුව ඒගොල්ලෝ හිතාන ඉන්නේ දෙඤ්ඤම් කියලා හිතාගෙන. මේ අවුරුදු 7කින් කරන්න පුළුවන් වැඩේ නේ 3කින් අඩු ගානේ සෝවන්නත් වෙන්න පුළුවන් කියලා අවුරුදු 3ක් ලීව් අරගෙන එනවා. ඇවිල්ලා තටමන තටමන තටමන තටමන මොකක්වත් හම්බෙන්නේ. අන්තිමට ගිහලා ස්වාමීන් වහන්සේට බැලලා දෙවුරු ඇරලා යනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කිව්ව අන්තිමට මේ පළවෙනි අවුරුදු තුනේ තටමන තටමින්න නෙමෙයි වටිනාකම තියෙන්නේ පුළුවන් නම් ඕක දිගට ජීවිතේට පවත්වන එක. ඒ අර තටමන්නේම මේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ ප්‍රතිපදාව. බුදුචාන් වහන්සේ දේශනා කරන මේ දිගට වීරිය පවත්වන දරණ සුළු ගතිය උපේක්ෂාව දන්නේ නැහැ. ඒ නිසා මේ ආරද්ධ වීරිය කියන එක තනි ඒකපාක්ෂිකව අධික වීරිය යෙදීමම නෙවෙයි. වීර්ය සමබර කිරීම. ඒ වීර්ය සමබර කිරීමේදී අපිට සමබර කරන්න වෙන්නේ ධර්මතාවත් එක්ක බලනවා නම් සමාධියත් එක්ක. සමාධිය වැඩි වුණොත් කුසීත වෙනවා. වීර්ය වැඩි වුණොත් හිත උද්ධච්චයට වැටෙනවා. ওই දෙක දෙකම අන්ත දෙකක්. ওই දෙකට වැටෙන්නේ නැතුව මැදමාවතේ යන්න නම් ඒ ආරද්ධ විරිය කියන්නේ පටන් ගන්නකොට තියෙන විරිය හොඳට මයි ළඟ තියෙන මෙන්න මෙච්චරයි කියලා දැනගෙන ඒක බුදුහාමුදුරුව මහා කරුණාවෙන් දේශනා කළ ප්‍රමාණයේ ප්‍රදේශය දැනගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක පග්ගහිත විරියක් බවට පත් කරගන්නවා. අත නාරින විරියක් බවට පත් කරගන්නවා. ඒක ඒකේ හොඳට කලපදියම් වෙලා ඒකේ හොඳට තලසුණා වුණාට පස්සේ පදියම් වුණාට පස්සේ තමයි පරිපූර්ණ විරියක් බවට වැඩි කෙලවර කරන විරියක් බවට පත් ඉතින් මෙන්න මේ වගේ මේ වැඩේ කොටස් කරලා ගත්තේ නැතුව අර පරිපූර්ණ විරිය කියන එක ආරම්භයට ගත්තොත් හෝ ආරම්භය හරි අවධාන අවස්ථාවට පරිපූර්ණ විරිය නැති වුනොත් ඒ කල යුතු කාරණා විශ්ත වෙනවා. ඒ නිසා ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා සර්වචනහන්සේ අහනවා මානෙනි යමක් නිසාමම අරමන ලද විරිය ඇත්තුන්ටයි මේ ශාසනය මේ ධර්මය මේ භාවනා ජීවිතය කුසීතයට නෙවෙයි කියලා යමක් කිව්වද කුමක් සඳහාද මොන අර්ථයක් ඇතුවද මම මේක කිව්වේ කියලා උන්වහන්සේම තමන් වහන්සේගේ අර්ථකථනයේට ඉඩ සලකනවා මාත්‍රකාව තියෙනවා දොර අරගන්න දොර අරගෙන උන්වහන්සේ සඳහන් කරනවා ඊද වික්ක වේ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති මහණියම් මහණෙක් මේ ආරද්ධ විරිය සහිතව ආරම්භන ලද විරිය ඇතුව ඒ කියන්නේ වැඩේට බහැලයි කියලා. ගොඩ ඉඳගෙන පීනන්න බෑනේ. දැන් වතුරට බහැලා. වතුරට බැස්සට පස්සේ uppannānaṁ akusalaānaṁ dhammānaṁ pahānāය. තමන්ගේ චිත්තසංතානයේ යම් ප්‍රදේශයක් මෙලහකටත් පහළ වෙච්චි වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් කියලා කෙලෙස් ප්‍රදේශයක් කියනවනම් ඒක දැනගෙන ඒක දුරු කිරීම පිණිසත් අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥායයි වඩාගත යුතු යම් කුසල ධර්ම තියෙනවා. තාම වඩාගත්තේ නැති. අන්න ඒවා ලබා ගැනීම පිණිස තාමවා දැල්ල පරක්කම අනිචිත්ත දුරෝ. ඒක පිළිබඳව දැඩි තාම ගත කියලා කියන්නේ බොහොම දැඩි කරගත්තා වූ, ශක්තිමත් කරගත්තා වූ තාමවා දැල්ල පරක්කම දැඩි පරාක්‍රමයෙන් යුක්තව අනිචිත්ත දුරෝ කරාරින්නේ නැතුව අපටිවාණිය වෙන්නේ නැතුව මම ආපු ගමන දෙපෙන්නේ ඉස්සරහට යන්න තියෙන කියලා දෙපරබාහනේ නැතුව ඉදිරියම බලාගෙන යන කෙනාටයි බුදුහාමුදුරුව මෙතන ආරද්ධ විදියස කිව්වේ. ඒක මතක් කරන්න මේ වාක්‍ය බුදුරජාණන් වහන්සේ නිගමනය කරනවා ආරද්ධ විදියසායන් ධම්මෝ ආරද්ධ විදියසායන් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස ඉති යන්තං පටිච්ච උත්තං ඉච්ඡේදං පටිච්ච අනේ මම මේ අරබන් ලද විරියත්තන්ටයි මේ සාසනය මේ ධර්මය කියලා කිව්වනම් මෙන්න මේ අදහසින් තමයි කියන්නේ. ඉතින් අපිට ධර්ම දේශනාවේදී ධර්මීය සාරයේ වශයෙන් මදේ වශයෙන් ගන්න තියෙන්නේ මේ සරුවචන වහන්සේ මේ ආරද්ධ විරිය පුද්ගලයාට විරිය පිළිවෙල පුද්ගලයා පිළිබඳව නැත්නම් ඒ ගුණය පිළිබඳව සරුවචන වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මේ අර්ථකථනය. නෝපන් උපන් කෙලෙස් දුරු කිරීම සඳහා නෝමන් කුසල් ඇති කර ගැනීම සඳහා ආරම්භන ලද දැඩි විරිය සහිත ආපසු හැරී නොබලන වෙන විදිහට කියනවා නම් ත්‍රිපර බහන නැතුව පසු ප්‍රතිවාහීතාවයකින් තොරව කටයුතු කිරීමයි මෙතන සඳහන් කරන්නේ. නමුත් ඒකට යන්න ඉස්සෙල්ලා මේක පිළිබඳව අපට මේ සමාජික වශයෙන් එහෙම නැත්නම් ශක්ති ප්‍රමාණය තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා කුසීත වස්තු සහ අවිරි ආරම්භ වස්තු කියලා අවස්ථාවක් මේ ධර්මතාවයේ දැක ගන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අසත්පුරුෂයා යම් කාරණාවක් ආපුවාම නැත්තම් මෝඩයා යම් කාරණාවක් ආපුවාම ඒක පරාජය පිණිස බුබ්බඩකම පිණිස කුසීත පිණිස බැරිකම පිණිස යොදා ගන්න. සත්පුරුෂයා ඥානවන්තයා ඒ කාරණාවම විරිය වැඩිම පිණිස ඥානෙ වැඩියෙන් පිණිස හැක් සංඥා වැඩි කර ගැනීම පිණිස යොදනවා කියන්නේ. අන්නේ විදිහට බුදුහාමුදුරෝ කාරණා අටක් පෙන්ලා දීලා තියෙනවා මේ කුසීත වස්තු සහ විරියාරම්භ වස්තු කියලා. ඒකදී උන්වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට බඩගින්නක් ආපු වෙලාවේ. ඒ විරියාරම්භ පුද්ගලයා කල්පනා කරනවලු මේ බඩ හොඳට පිළිලා ඉන්න වෙලාවෙදී මට ඉඳගෙන ඉන්න එකත් ඇවිදින එකත් අමාරුයි ඒ නිසා බඩේ මොනවත් නැති මේ වෙලාවේ ඇඟ කර්මන්නේ. ඇඟ සුනම්මයි. ඉවර කියනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා පාගුඤ්ඤතා කියන ගුණ චිත්ත සංතානේ පහළ වෙනවා. නිසා මේ වෙලාව තමයි භාවනා කරන්න ඕන වෙලාව කියලා එයා ඒ බඩගිනි බව වාසියට හරවගෙන පුළුවන් තරම් මේ බණ භාවනාවල යෙදෙනවා. එනනම් පරියංග භාවනාව හෝ සක්මන හෝ එදිනදා කරන වැඩේට හිත යොදනවා මේ බඩගින්න සංඥාවක් කරගන්නවා. නිමිත්තක් කරගන්නවා. නමුත් බුබ්බඩයා එහෙම නැත්නම් කුසීතයා එහෙම නැත්නම් මේ කෑමැටම ලෝකෙ ඉපදිච්ච જાතියක් කියනවනේ ඉපදුනාට කණ එක වෙනම දෙයක්. සමහරු කෑමැටමයි ඉපදිලා තියෙන්නේ. අද මේ පාටියේ හෙට මේ ඩිනර් එක අරක හෙට අර බ්‍රෙක්ෆාස්ට් එක ඕක තමයි ඩයට් ඩයරි එකේ දින නිතරම ලියාගෙන ඉන්නේ. කෑමමයි. තව සමහරු ජීවත් වුණාට නොකා බැරි නිසා කණහැක්කා. අන්න යාගේ බුබ්බඩයයි කියලා කියන්නේ මේ බඩ පුරවන්නම ජීවත් වෙන මිනිස්සයා බඩගිනි වෙනකොට කල්පනා කරනවා ආපෝ මෙහෙම භාවනා කරන්න ගියොත් එහෙම ගැට්ටයි කිසිම දෙයක් නෑ ඒක නිසා හොඳ නෑ මේ වෙලාව මොනවද හොයාගන්නකම් කනකම් භාවනා කරන්න හොඳ නෑ කියලා අර බඩේ ගැක්කුම හේතුවක් කරගෙන භාවනාවට හෝ කුසීතකමයේ අප්‍රමාදයේ යොදා ගන්න තියෙන අවස්ථාව නැති කරගන්න නැති කරන වෙලාව කියනවා මේ යමක් කමක් බඩේ නැති වෙලාවේ ඕක කරන්න ගියොත් එහෙම කොජත් එයයි ගන්න ඒ නිසා භාවනා කරන්න ඒ වගේම තමයි සර්වඥයන් සඳහන් කරනවා මුදුවට බඩ පිරලා තියෙන වෙලාවේ. කුසීතය කල්පනා කරලා තියෙන කල්පනා කරන්නේ මේකනම් දහතන් බුදු වැස්ස කාලා බුදියන්න කියලා ඉතින් අනේ ටිකක් වහිනවනම් කොච්චර හොඳද මේ වෙලාවේ බඩ පිරලා තියෙනවා හොඳට බුදියන්න පුළුවන් කියලා ඉතින් අර බුබ්බඩකමට කුසීතකමටම ඉතින් ආවද. ආරද්ධ විදිය තියෙන එක දන්නවා මේ බඩ පිරිච්ච වෙලාවේදී දුවන්නත් හොඳ නැහැ බුදියන්වත් හොඳ නෑ හොඳම දේ සක්මන. ඒ සංස්කෘත ශ්ලෝකයක් සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් කුසට ආහාර වැටිච්ච වෙලාවක පොල්ගස් නගිනවා දුවනවා පීනනවා වගේ වැඩ කරුවොත් අර කොච්චර වේගයකින් Tamange ශක්තිය ඇවිස්සෙනවද ඒහා සමාන වේගයකින් මාරය ඇවිස්සලා Tamange ශරීරය ජීවිතේ දැහ ගන්නවා. ඒ වගේම කාලා බුදියාගෙන හිටියොත් හෝ ඉඳගෙන හිටියොත් ඒ බුදලාලි රක වෙනවා වගේ බඩ මෝරනවා. එතකොටත් ජීවිත කෙටි වෙනවා. ඒ නිසා බඩ පිරුණාට පස්සේ ගල යුත්ත නම් අඩු ගන්න පැය භාගයක සක්මන් කරන්න. එතකොට ආවුස වැඩේ. ඉතින් මෙව හොඳට දැන ඉගෙනගෙන වීර්යවන්තයා පුළුවන් තරම් බලනවා මට මේ වෙලාවේ වාඩි වෙලා කරන්න බැරි වෙන්න පුළුවන්. බැරි නම් වීර්ය වැඩියෙන් පිළිසී ගාවට කළ යුතු සක්මන්. නැත්නම් හිතගෙන ඉන්න කාලේ මොකක් හරි කරලා අර බඩ ගිනි බඩ පිරලා තියෙන ගතිය නිමිත්තක් කරගෙන උපන්නා වූ චිත්තසංතානයේ තියෙනා වූ යම් කෙලෙස් ධර්මයක් තියෙනවා නම් කුසීතකම නැත්නම් තීන මිද්දේ වගේ දේවල් දුරු කිරීම පිණිස කටයුතු කරනවා. ඒසාවට නෝපන්නා වූ වීරිය වඩා ගන්න අර බඩ විරිච්ච ගතිය උදව් කරගන්නවා. ඒ වගේම තමයි සමාහට දීර්ඝ ගමනක් යන්න තියෙනකොට ඒ වීර්යවන්තයා කල්පනා කරනවා මේ ගමනේදී මට වෙනද ප්‍රමාණයට පරියන්ක සක්මන් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම දන්නවා අනිවාර්යයෙන් මට ඉස්සරහට මෙච්චර කාලයක් ඇවිදින් චාරිකාවෙ ඉඳ වෙන්නේ කියලා යන්න ඉස්සරලා අර ඉස්සරහට වෙන්න තියෙන පාඩුව සලකලා වෙනකට වඩා ඒ අප්‍රමාද කටයුතු සඳහා කාලය ගත කරනවා. නමුත් කුසීතයා කල්පනා කරන්නේ මම මේ වෙලාවේ හුඟක් මහන්සි වෙන්න ගියොත් ගමනට අවශ්‍ය ශක්තිය නැති වෙයි ඒක නිසා මම මේ වෙලාවේ මහන්සි වෙන්න නරකයි. ඒ නිසා පුළුවන් තරම් විවේකී වෙන්න ඕනේ කියලා යන්න තියෙන ගමනක් යන්න පෙර ආතුවමත් මේ ප්‍රගතිය චීතියම් පවත්න්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ, වත් පිළිවෙත් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත හොඳ දිර ගමනක් කියලා ආවට පස්සේ කුසීතය කල්පනා කරන්නේ ගමනේදී ගොඩාක් මගේ වෙහෙස වුණා, ඉන්ද්‍රියන් ඔක්කොම වැය වුණා. ඒක නිසා කාලයක් දැන් විවේක ගන්න ඕන. මේ දිග ගමනකට පස්සේ ආව අනිත්‍යත් වගේ නෙවෙයි කියලා ඒකත් හේතු කරගන්නවා විවේක ගැනීම පිණිස නැත්නම් ප්‍රමාදය පිණිස අප්‍රමාදේ නෙවෙයි. නමුත් වීර්යවන්තයා ඥානවන්තයා සත්පුරුෂයා කියන්නේ මේ ගමනේදී මට ගොඩක් මගේ භාවනා කරගන්න තුන වෙලාව නැති වුණා. ඒ නිසා ගැම්ම කැඩුනා, සතිය අඩු වුණා, වීර්ය අඩු වුණා. වහාම දැන් මට මගේ පිට්පොලට එන්න පුළුවන් වුණා වහාම වීර්ය කරන්න ඕන කියලා. ගමනෙන් පස්සේ වුණත් නිතරම අර වීර්ය වඩා ගැනීමට අර තිබුණු මට්ටමට ගැනීමට උත්සාහ කරනවා. ඒ වගේම අපි හිතමු වසංගත බඩේ ලෙඩක් එන්න හදනවා. රටේ තියෙන ලෙඩේ. දැන් Tamanට ඔන්න ඒ රෝග ලක්ෂණ පහළ වීගෙන එනවා. ලෙඩේට පෙර ආතුව. දන්නවා මේක හැදුනොත් දැන් කාලේ තියෙනවා ඩෙන්ගුන. එහෙම නැත්නම් ඔය චිකන් ගුන්යා নানা ආකාර දේවල් නේ වෙච්චාම හන්දිපත් කාලේ මාස 6ක්වත් යනකම් ඉඳලා. ඉතින් ලෙඩ ආවට පස්සේ කේන්ද්‍රික ගෑඳේ ඉන්නවා මිසක කරන්න බෑ. ඉතින් අපි හිතමු එහෙමට ලෙඩ ලකුණක් පහළ වෙච්ච ගමන් කුසීත හිතන්නේ ආපෝ දැන් මේ ලෙඩේ හැදුනොත් නම් හොඳටම අමාරුයි. ඒ නිසා දැම්ම මහන්සියුනොත් වෙන්නේ ලෙඩේට උගාක් ඉක්මනට එන්න පුළුවන් වෙනවා ලෙඩේට ආපුවාට පස්සෙත් ඇඟ දුරන නිසා මේ වෙලාවේ විතර මල්ලක් වගේ මේක රැක ගන්න එකයි කරන්න තියෙන්නේ. වීර්ය කරන්න හොඳ නැහැ. මහන්සි වෙන්න හොඳ නැහැ කියලා කුසීතයි. නමුත් වීර්යවන්තයා දන්නවා මේ ලෙඩේ ඇවිල්ලා මැරෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා දැන් තමයි කරගන්න පුළුවන් වෙලාව. අනිත් එක මේ ප්‍රතිශක්තිය වැඩෙන්න හොඳට ඇඟ කර්මන්නේ වෙලා තියෙන්න ඕනේ කියලා. එහා ලෙඩේ එන්න කලිමුත් අවස්ථාව පැහැරගන්න. ලුවාන් තරම් වීර්යයට යොදවන්න. ඒකෙන් ලෙඩ සුව වුණාට පස්සේ කුසීතා කල්පනා කරන්නේ මේ ලෙඩේදී ගොඩක් මගේ ශක්තිය වැය වුණා. ඒක නිසා මේ වෙලාවේ මහන්සිුනොත් සුව වීම පමාවේ. ඒ නිසා පුළුවන් තරම් ඒ විවේකයේ පිණිස නැත්තම් ඒ කයට ආදරය පිණිස අකුසල වැඩුණත් කමක් නැහැ කුසල නැතුණත් කමක් නැහැ කියලා ඒ විවේක ගන්න හදනවා බුබ්බඩ වෙන්න බලනවා නමුත් වීර්යවන්තයන් සුව වුණාට පස්සේ වුණත් හැම වෙලාවෙම කල්පනා කරන්නේ මේ ලෙඩ වෙච්ච වෙලාවේදී ගොඩක් මගේ සතිය දුර්වල වුණා වීර්ය දුර්වල වුණා සමාධිය දුර්වල වුණා ඉතින් මේක තවත් දැම්ම උත්සාහ කළොත් නැත්නම් මේක නැතිනාස් වෙනවයි කියලා සුව වුණාට පස්සෙත් ඒ වගේ මේ නැවත අර තිබුණ தත්වයට ගන්න අත්න ආරින වීරියක් එහෙම නැත්නම් කරන ආරින වීරියක් දරන්න පටන් ගන්නවා. මේ විදිහට සරුවචනාංශේ ඒ කාරණා රාශියක් පෙන්ලා දෙනවා බඩගින්න බඩ පිච්ච ගැතියි. ගමනක් යන්න කලින් ගමනක් ගිහිල්ලා ආවිල්ලා. ලෙඩ වෙන්න කලින් ලෙඩ වෙන්න පස්සේ. අනිත් එක මේ සීතලයි උණුසුමයි. ඒ කුසීතා සීතල එනකොට ජහට ඇකිලිලා ඒකටම පැත්තකට දාලා අයින් වෙනවා. මේකද විරුද්ධ වුණොත් එහෙම ලෙඩ වෙයි කියලා. නමුත් වීර්යවන්තයා කල්පනා කරන්නේ නැහැ එහෙම. ඒ සීතලාප වෙලාවේ පරියන්කයට බොහොම හොඳයි කියලා පුළුවන් තරම් පරියන්කේ ගන්න. කුණුසුම එන විල වෙලා ඉන්නකොට බුබ්බඩයා කම්මැලියා එළියට බහින්නේ කුණුසුම වැඩි කියලා හේතු වෙනවා. එහෙම නැත්නම් වීර්යවන්තයා ඒ විනෝඩ කරන්නේ ඒ වෙලාවේදී ඒකට ගැළපෙන ඉරියව්වක් පවත්තලා අර උණුසුම සිසිලස නතර කරගන්න. ඒ අනුරාධපුරේ කාලේ කියලා මේ කතාව අටුවා වෙන සඳහන් වෙන නමුත් වෙන්න විදියක් නැහැ. නමුත් ලංකාවේ වෙන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා ඒ පොඩි පොඩි හිම වැස්සක් වැටිච්ච දවසක්. ඒ ලංකාවේ ඒක සාමාන්‍යයෙන් වෙච්ච එකක් නෙවෙයි සමාජ හැබැයි මම අහලා තියෙනවා නෝරෙලි පැත්ත නම් ඒ වගේ ටිකක් වෙනවා කියලා. අන්නේම වෙච්ච වෙලාවක ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ හිම උඩ වාඩි වෙලා භාවනා කරනවලු ආගන්තුකෝ ඇවිල්ලා. ඉතින් ළඟදි වෙවිච්ච සාමණේර නමක් ගිහිල්ලා බොහොම ගරු කරලා තියෙනවා මේ හාමුදුරුවෝ තලතුණයි භාවනාවට නැඹුරුයි. නමුත් මේ ගිහිල්ලා මේ එළියේ ඉඳගෙන සීතලේ භාවනා කරනවා. ඉතින් මෙල වැඳලා කියලා දෙනවා ස්වාමීන් වහන්සේ මේ පරිසරය අපි ඉඳලා තියෙනවා. මේ පරිසරයේ මේ සීතල වැඩි ඒක නිසා මේ සීතලෙන් ලෙඩ වෙන්න පුළුවන් කියන එක මම මේ කියන්න ආවේ කියලා. ඒකෝට කිව්වලු ඒක නිසාම තමයි නම මම මේ භාවනා කරන්නේ කියලා. ඇයි කියලා අහුවා. ඉතින් අපි යම් ආකාරයකට මේ ජීවිතේ කුසීතව ගත කළ මරුණොත් සීත නරකය කියලා එකක් තියෙනවා. ඒකේ අන්තිමටම සීතලයි. ඒ වුණාට පව් කරලා කිව්වොත් කවදා මැරෙන්නේ නැහැ. ඒකේ මේ වගේ ලක්ෂ ගුණයක් සීතලෙන් කරදර වෙන්න වෙනවා. ඒ නිසා මම එතෙන්ද නොයන්න ඕන නිසා මේ මද සීතලේ පුරුදු කරන්නේ. ඒ වගේම තද බල උණුසුම තියෙන වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ පත්ත මධ්‍යහනේ එළියටලා භාවනා කරනකොට අර වගේම සිද්ධියක් වෙලා තියෙනවා. ඉතින් කවුරු ගිහිලා කියනවා මේ පළාතේ මේ වෙලාවේ අවුවේ හිටියොත් ඉෂ එකක් වෙනවා කරන්න එපයි කියලා. ඒසන් කියනවා ඒක නිසාමයි මම මේ භාවනා කරන්නේ යම් ආකාරයකට මේ වගේ දේවල් වලට අපි කායත ආසාව නිසා ජීවිත ආසාව නිසා වීර්ය කෙරුවේ නැත්නම් යන්න දෙන අපායට ඒ ගියාට අපි ගියයි කියලා ඒ අපායේ ලෝභයයි ගින්දර නෙමෙන්නේ. ඒක දිහා ඇස් දෙක අරලා බැලුවොත් ඇස් පුපුරනවා කියලා. ඒ තරම් ස්වේක තත්ත්වෝ බබලනවා ඒක. හැමත වෙනොත් හැම පුපුරනවා. අන්න ඒකට බය නිසා තමයි ආයසුතු මම මේ සාමාන්‍ය ආගුව භාවනා කරන්න කියලා. ඒ අටුවාචාරින් වහන්සේලා මේ වගේ කතාව පුටලා දක්වලා කියනවා. එක එකනා එක එකනා මේ උණුසුමට සිසිලස දක්වන ආකල්පමයි. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මෙව්වට අපි යටක් වෙලා ජීවත් වෙන්න ගත්තොත් එnde එnde එnde බූවල්ෙක් වාගේ මේ ඊත්තු ගුණය පරිසරය අපිව දාස භාවයට ගන්න. අපිට පුළු පුළුවන් වෙලාවේ අපේ ඒ වීර්ය වඩන්න අරගත්තොත් අපිට තේරෙනවා මේ පරිසරයට සහ ඍතු ගුණයට හැදගැසීමේ විශාල ශක්තියක් මනුස්සයන්ට තියෙනවා. මනුස්සයා විතරයි මුළු ලෝකේ සෑම ඍතු ගුණයක්ම සහ සෑම ද්‍රවයකම පැතිරලා ඉන්නේ එකම සතා. අනිත් සෑම සත්වම ඍතුවට සහ භූගෝලීය විෂමතා අනුව වෙනස් වෙලා තියෙනවා. මනුස්සයා ඉන්නේ හැම තැනම ඉන්නේ. ඒක මොකද හේතුව ඒ තරම් ඉන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඉතින් සර්වඥාන්සේ මේ සාරාංශයේ කල්පලක්ෂයක් පෙරම්පුරන කාලේ මේ සෑම දැනම ගත කරලයි මේ මතක් කරලා දෙන්නේ මේ බඩගින්නක් ආවට සීතලක් ආවට ගමනක් යන්න තිබුණාට ලෙඩක් වුණාට කියන කාරණා මේ දේශයට මේ භාවනා අප්‍රමාදයේ පැවැත්වීමට දුර්වලකත්වයක් කරගන්න එපා කියන්නේ. ඉතින් ඒක තේරුම් අරගන්න හැබැයි සතිය නොපිහිටපො යම් ප්‍රමාණයකට සමාධිය ගන්න බැරි කෙනාට මෙච්චර දක්ෂව Tamange ශරීරය හසුරන්න සතිය යම් ප්‍රමාණයකට වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න සමාධිය යම් ප්‍රමාණයකට වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න පුදුමාකාර විදිහට මේ ශරීරය ඕන තැනක හැබැයි ප්‍රවේශමෙන් තමයි ඕන ඉරියව්වකට යොදන්න පුළුවන් බව තේරෙන්නේ. ඒ ආනාපාන සති පොත ලියනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මම තමයි ලිව්වේ හැබැයි ලොකු සාංශික වචන ලොකුසාන්ති කිව්වා ආනාපානය හොඳට වඩපු කෙනාට හොඳට තේරෙනවා ඒක හොඳට සීතල වෙලාවේ භාවනා කරනකොට ආනාපානයේ උණුසුමක් ඇති කරගන්න. මේ පරිසරයේ තියෙන තද සීතල වෙනකොට ඇතුළත උණුසුමක් ඇති කරලා දීලා කය නිකන් මේ හීට් එකක් දැම්මා වගේ හවත් කළා වෙනවා. ඒ වගේම තද උණුසුම තියෙන වෙලාවේ හොඳට ආනාපානය කරනකොට ඇඟ ඇතුලේ සීතලක් ඇතිවෙලා. අපි ඉස්කෝලේ යන කාලේ අපි භෞතික විද්‍යාවට ගන්නවා කුෂණ වස්තු කියලා කුෂ්ණ වස්තු කියලා කියන්නේ ඒකට ආලෝකය තාපේ බුලුවන් තරම් උරාගෙන ටික ටික නිකුත් කරනවා කියන්නේ. ඒ කියන්නේ ඒක උණුසුමට උණුසුම උරා ගැනීමෙන් සීතලක් ලබා දෙනවා. සිසිලසට සිසිලසට උණුසුමක් ප්‍රදානය කරනවා. ඒකට උදාහරණයක් වශයෙන් කිව්වා මේ කුඹුක් ගහයට තියෙන ලිඳයි ගොමැටි ගාපු පොළොවයි කළු පාට ගෑණි තුන් දෙනාම උණුසුමට සීතලයි සිසිලසට උණුසුමයි ඒකට මම පන්තියේ මොනිටර්. ඉතින් පොත අස්සම් කරන්න යනකොට තමයි මේක මට කිව්වේ. පන්තිය කාටවත් ඇහුන්නේ නැහැ. දන්නවද કૃෂ්ණ වස්තු ලෝකේ අඳුරගන්නේ කොහොමද කියලා මම කවදාවත් නැහැ කිව්වා. මේ කුඹුකහර ලිඳයි. මේ ගොම්මැටි ගාපු පොළොවයි කළු ගෑණි සීතල තුනිසුම උණුසුම සීතල පැත්තේ. ඉතින් මේක මම කාලය කියලා දැම්මම කියනවා විපස්සනාවත් ඒ වගේ. හතරවෙනි කාරණාව තමයි හොඳට විපස්සනා වඩපු කෙනාට තමන්ගේ භාවනාව ඕන සිසිලසකට උණුසුමක් ලබා දෙනවා. ඕන උණුසුමකට සිසිලසක් ලබා දෙනවා. ඔය ධනී ගෝපාල සූත්‍රයේදී ධනී කියලා කියන්නේ හොඳ විශාල හරප්පටියක් හිටපු ගෝපල්ලේ අර කයිතිකාරේ මේ මිනිසා ඒ මම මතක නැහැ නදීතරේ හරක් උස දැනකටපත් කරලා එදා රාත්‍රියේ බද්ද වරුසාව වහින වෙලාවේදී විනය ගිය ඇතුලේ තලා ඉඳගෙන ඒක අද හොඳට සින්දරපත් වෙලා තියෙනවා එයාගේ කවුද කියන්නේ දෙවිලිය නෙමෙයි මේ තමන්ගේ අඹුව කියන්නේ හරක් බලා ගන්න අපි කියන්නේ මිල්ක් මේඩ් කියලා කියන්නේ ඒ වගේ ඒ භාර්යාවක් තියෙනවා. ඉතින් එයා ගේ ඇතුලේ ඉඳගෙන උදාහරණයක් කතා කරනවා මගේ හරක් දැනි බිම් වල නෙවෙයි ඉන්නේ උස් බිම් වල නිසා ඕන තරම් වහපන් කොච්චර ගඟ ගැලුවත් මට කමක් නැහැ කියලා. හරකොණ්ඩ ඇති වෙන තනකොළ තියෙනවා කියලා. සරුවත් දැන්සේ ලස්සන උත්තරයක් දෙනවා ඒක. ඊට පස්සේ කියනවා මගේ වහලේ සම්පූර්ණයෙන් අරස වෙලා තියෙන මුර්ග සංවර්ධ වැස්ස ගියතුල ගින්දරපත් වෙනවා මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකල කියනවා මගේ අඹුව මට මේ සීතල වැස්සට හොඳට උණුසුම ලබා දෙනවා. ඒ නිසා කොච්චර වැස්සත් දැන් ගියතුලින තාකල් මට බලන්න දෙයක් නැහැ. සර්වඥා සේවර කියනවා මගේ හිත කොච්චර කීකරුද කියලා කියනවනම් ඒ හිතුම් දී ගෑණි වගේ. මට උණුසුමට සිසිලස ලබා දෙනවා. කිසිදෙක උණුසුම ලබා දෙනවා කියලා අනුරියටම අරකට ගැලපෙන පදයක් සරලවම කියනවා. ඒ නිසා අපි හදාගත්තොත් මේ වීරිය කියන චෛතසිකය මේ කුසීතකමයි ආරද්ධ විරියයි කියන දෙකක් ගලපලා එනකම් වීරියත් සමාධියත් දෙක ගලපලා ඕන තැනක යන යන තැනක ගිහිල්ලා අපිට ඒ අවශ්‍ය කරන්නා වූ මේ ඍතු ගුණ අවශ්‍ය වෙලාට ලබා දෙනවා. ඒ නිසා දවසක සර්වචනාංශය ගිහිල්ලා හොඳටම සීතලයි. ඒ සීත ඍතුව බැක්ටීරියාවක් නන්දක ඔක්කොම කොළ හැලිලා. බැක්ටීරියා කොළ හැලිලා සම්පූර්ණයෙන් බිම සීත ඍතුවක කොළ හැලෙනවනේ. බැක්ටීරියා කොළ උඩ බුදි. හොඳට ඔළුව පෙරවගෙන බුදි. එතකොට ළඟට ආවිල්ලා ඉන්න මිනිස්සු මේ පූජාවක් වෙනස ගහක්මන මිනිස්සු ඉතින් එයා නිල්ලෝල බලනකොට පූජා ඉවර කරලා එළිවරලා බලනකොට භගවතන සිත්ම ගහක් මොළ බුදි. අපි කියන්නේ සැතපෙනවයි කියලානේ. ඉතින් මම කියන්නේ මගේ වචනකින් බුදු කියලා කිව්වට ඒක පරිවර්තනය කරගන්න සැතපෙනවා. අර මනුස්සයා කියලා අහනවා ස්වාමීන් වහන්සේ ඉතින් බුදුරජාණන් සෝදෝසරන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔබ වහන්සේ ඇත්තටම මේ සීතලයේ සුවසේ නිඳ ගියාද? සර්වඥාන්ගේ කියනවා බමුණ මේ ලෝකයේ සුවසේ බුදියන් අතර මමත් කෙනෙක්. ඇක්ටිවියා කොළ උඩ හිටියට ගස්වල කිසි කොලයක් නැතුව ආරසාවක් කරන උලන් වැදුනට මගේ සිසිලට බාධා වෙලා නැහැ. මගේ භාවනාවට බාධා වෙලක් නැහැ නින්දට බාධා වෙලක් ඒක නිසා මේ බාහිර වස්තු එකක් අපි මේවා මේවත් ගලපන්න උත්සාහ කරන්නේ තනවා වඩා ගන්න නැති හිතක් නැති ඉඳාම හිත හොඳට තනවා වඩා ගත්තට පස්සේ මේ පරිසරය ඕන වෙනස් කරන්න පුළුවන් පරිසරයට බලපෑම් කරන්න පුළුවන් නමුත් ඒ දේ කරන්ඩ ආධුනිකයෙක් බෑ ආධුනිකයා මේක දැනගන්න ඕනේ මේ ශාසනය මතින් ආරද්ධ විරිය ලොකුවට අගය කරනවා. ඒ ආරද්ධ විරිය දිනු කරගෙන දිනු කරන යනකොට මේ පරිසරයෙන් අපිට එන ඔය කීර්ති ප්‍රශංසා, දුක්, සැප, ලාභ, අලාභ තේරම සමනය කරනවා වගේ, උණුසුම සිසිල් සම කරනවා වගේ අපේ ගමනට කිසි බාධාවක් නැතුව යන්න පුළුවන් ශක්තියක් දෙනවා. ඉතින් මේක මේක නොවඩපු කෙනා, ඒ මේකට හිත නොයදපු කෙනා හිතන්නේම මේ එයා කන්ඩිෂනර්ස් තියෙන්න ඕනේ, හීටර්ස් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ගේ එයාට අයිත්ව තියෙනවා. ඒක තමයි භාවනාවට අවශ්‍ය කරන දේ. ඇත්තම කියනවා නම් ආරම්භයේදී ඒ කත එහෙමම තමයි. ඒ කතාවත් එහෙම තමයි. නමුත් මේකෙන් නිදහස් වීමයි භාවනාව කියන්නේ. මේකේ විමුක්තියක් ලැබීමයි භාවනාව කියන්නේ. ඒක නිවනට කලින් වෙන්න වෙනවා. නිවන් ලැබුවට පස්සේ නම් ඔතන ඉන්න පුළුවන් කියන කතාව ඒ කවදාකවත් නිවන් ලබන්නේ නැති වෙයි කියලා හිතාන කරන කතාවක්. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට ඕන තැනකට හැදගහෙන්න පුළුවන් ගැතිය ඕන යුක්තක වෙනකට වඩා දරා සිටීමේ ශක්තිය ගන්න නිසයි තියෙන නිසයි සරුවචනාංශය මතක් කරන්නේ ඔබලාටත් මත්තට මේ ඉස්තුවෙන් ඇති වෙන වෙනස්කම් වලින් විමුක්තියක් ලබා ගන්න විනිර්මුක්ත භාවයක් ලබා ගන්න නම් භාවනා කරන්න. අන්න එහෙම කරනවා නම් මේ වීරිය කියන එක මුලදී හොඳ සැප තත්ත්වයට දිහා ගමන්න. කරගෙන කරගෙන යන්න ඕනේ. යනකොට යනකොට ඉවවාමද තියෙන මේ දාසකත්වය. ඒවට යැපෙන්න ඕන ගතිය එන්ටෙන් ටෙන් අද වෙන පටන් ඒක නිසා මේ ආරද්ධ විරිය කියන தত্ত্বයේදී අපිට සෑහෙන්න කයට අවශ්‍ය කරන සබ පහසුකම් දෙන්න වෙනවා. ඒක කවදාකවත් අකුසලයකුත් නෙවෙයි. ඒක මේ බයපක්ෂකමකුත් බය අදුකමකුත් නෙවෙයි. ඒ නිසා භාවනා මධ්‍යස්ථානවල ඒ දැනට කරන යන විදිහට ආධුනිකයන්ට ඒක පහසුකම් දෙනවා. නමුත් ඒක මේ පටන් ගන්නකොට උපමාවකට කියනවා නම් මේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න කාලේ වාහනේ එලවනකොට සෙනගින්න තැන්වල යන්න එපා. විවේක තැන් වලට ගිහින් මේ කාර්යක භාර මැද හිටියත් කානුවකට ගියත් කාටවත් බාධා නැත්නම් තමයි අපි පුරුදු කරන්නේ. ඒ කොයි විනත් කරන හැටි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මේ වාහනේ එලවන්න පුරුදු වුණාට පස්සෙත් කවුරු හරි ඉස්සල්ලා යවලා සෙනඟ අයින් කරන්න බෑ පාරේ. අපි ඊට පස්සේ සෙනඟ ඉන්න පාරට යන්න වෙනවා. ඒ වගේම පාර මැද හිටියොත් එන්නේ පිටිපස්සේ කාර්යක ඇවිල්ලා නොක් කරනවා. ඒක නිසා ඉස්සරහට බලාපොරොත්තු වෙන්න බෑ අර පුහුණු වෙන කාලයේ තියෙන සපපාසුකම්. නිසා පුහුණු වෙන කාලේ අපි තාමත්ම කෙටි කරගන්න නම් මේ වෙලාවේදී පුළුවන් තරම් අරඹන ලද වීරිය ඇතුව දල්ල පරාක්‍රමයේ යුක්තව අනික්ෂිත දුරෝ පසු නොබලන තත්ත්වයට අරගෙන යනවා. ඉතින් අන්න එහෙම නොකළොත් අපි මේ වෙලා කාසාවෙන් ලොකු කැපකිරීමකින් කරගෙන ආපු දේවල් අයාලේ නැස්ති වෙලා යනවා. ඇත්තටම බලනකොට මේ ආධුනික යෝගාවචරයේ මුල් මුල් කාලේ මේ හොද හොද මඩේ දාන හැටි කරගෙන ආපු සතියක පාරට කඩෙන හැටි. ඒ වගේම අර සමාධිය තාමත් මුසස් මට්ටමට යන අනිත් දවසේ මොනම දෙයක්වත් ගන්න බැරි විදිහට නැතිනාස් වෙන හැටි බලනකොට පුදුම ශක්ති නාස්තියක් වගේ තමයි තියෙන්නේ. වෙන කරන්න ක්‍රමයක් නැහැ. කරගෙන කරන යනකොට අර හොඳට සත්‍ය වඩනවා ඒ සත්‍ය ආය බින්දුවට බයි. ආය සමාධිය වඩනවා බින්දුවට බහින. ඒ වගේම රිට්‍රීට් එකේ ඉන්නකොට හොඳ වීර්යයක් තියෙනවා. අපව ගෙදෙට්ට යනකොට හොඳ වැඩි අධිෂ්ඨානයෙන් තමයි යන්නේ. දවස් දෙක යනකොට ආය වැඩි. අන්න ඒ විදිහට මේ මුල් කාලේ මේ හොදෝද මලේ දාන්න වගේ එකක් තමයි තියෙන්නේ. නමුත් ඒක උනත් යොදන ප්‍රමාණය කවදාකවත් අහකෙන්නේ මේ කුසල් නැත්නම් වීර්ය යෙදීම සම්බන්ධයෙන් බලනකොට මේ ආධ්‍යාත්මික පැත්තේදී ඒක හුඟක් වෙලාවට ධර්ම දේශනාවකින් මම මතක කරලා පෙන්නනවා අපිට මේ ධන සංකල්පයේ ආස්තික ධනාත්මක චින්තනයේ හැටියට යමක් කිරීමේ කිරීමෙන් කුසල් කිරීමේ අදහස තමයි අපේ හිතේ බලපවත්වලා තියෙන්නේ මේ සම්මුති ක්‍රමයේ හැටියට නමුත් සරුවචන විතාමත්ම ප්‍රවේශමෙන් මේකදී සරුවචන න්‍යාය පෙන්ලා දෙනවා මේ ශාසනයේ වීර්ය විත්තන්තයා විසින් ක්‍රම දෙකකින් පරමාර්ථයට ළඟා වෙනවා නොකල යුත්ත නොකිරීම මාර්ගයෙන් සහ කල යුත්ත කිරීම මාර්ගයෙන් ඕනම විශේෂඥයෙක් ඕනම චින්තකයෙක් ඕනම දාර්ශනිකයෙක් හිතන්නේ සර්වඥාන්සේ මේ කල යුත්ත කිරීමට ඉස්සර තැන දීලා උනන්දු කරවලා ඒ තුලින් ආගමක් ඇති කරන්න හදපු අනිකුත් ආගම් නායකයොත් එක සම කරන්න සර්වඥාන්සේ විතරයි අනිකුත් ආගමික නායකයන් අතර නොකල යුත්ත නොකිරීම ඉස්සරහින් තිබේ ඒක නිසා මේ වීර්ය ගැන කතා කරනකොට උන්වහන්සේ මතක් කරන්නේ ඉද බික්කවේ බික්කු ආරද්ධ විරියෝ විහෙරති uppannānaṁ kusalānanda akusalaānandammaṇam pahānāය නොකල යුතු නොපනත්කම් නොකිරීම පිණිස කටයුතු කරන එකයි ඉස්සල්ලාම කලේ. ඊ ගාවත තමයි අනුප්පන්නානං කුසලානන්දම්මානං උප්පාදාය. මේක මේ අපි අපේ චින්තන රටාවට ගැලපෙන එකක් නෙවෙයි. අපිට කොතනදී හරි මේ ගුණා ඉස්සරහට කියලා කරත් පිටිපස්සෙන් ගිය වැඩේ අපි දැන් කරත් ඉස්සරහින් කියලා ගුණා පිටිපස්සෙන් කියලා. කවදාකවත් මේ ගමන යන්න බෑ. නිසා යෝගාවචරය දැනගන්න ඕනේ ආගමෙන් ධර්මයේ වෙන්ගෙන හැටි මේ වීර්යයට ගියාම පෙන්ෙන හැටි තමයි මේ. නොකල යුතු නොකර නොපනත්කම් නොකිරීම තමයි සාසනයේ උත්තරම දේ. ඊගාට තමයි කල යුතු දේ කරන්නේ. අපේ සීලයට මේක ගත්තාම අටුවාචාරින් වහන්සේලා පෙන්වන්නේ චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය කියලා සීලේ කොටස් දෙකට බෙදෙනවා. චාරිත්‍ර සීල කියලා කියන්නේ කළ යුතු කම් කිරීම. වාරිත්‍ර සීලය කියලා කියන්නේ විරමණ සීලය කියලා කියන්නේ නොකළ යුතු කම් නොකිරීම. කළ යුතු දේවල් කිරීම කියන වත් පිළිවෙත් කියලා. අපි ස්ථානයේ ඉන්නනම් අතුපතු ගන්නවා. බුද්ධ පූජාව තියන්නවා. ඒ එන යන නැත්තන් දෙකල යුතුම ආගන්තුක සත්කාර කරන්නේ ඔක්කොම වත් 13ක් අපේ වත්තකන්දේ සඳහන් කරලා ඊගාට සඳහන් කර තියෙනවා සතුන් මැරීම හොඳ නෑ නොකල යුතුයි. හොරකම් කිරීම හොඳ නෑ නොකල යුතුයි. කාමීත්‍යාචාරය හොඳ නෑ නොකල යුතුයි ආදී වශයෙන් නොකල යුතු නොපනත්කම් රාශියක් වෙනලා දෙල තව නොකල යුතුයි. මෙන්න මේ දෙකෙන් ආගම උනන්දු කරවන්නේ වත් පිළිවෙත. විපස්සනාව එහෙම නැත්නම් ධර්මය උනන්දු කරවන්නේ අර නොකල යුතු විරමණ සීල විරමණය. ඉතින් මේකෙදී හුඟක් අද ඇහෙන බන කරන කටයුතු දිහා බැලුවොත් 80ක් 90ක් විතරම මේ කළ යුතු දේවල් කිරීම තමයි ඉස්සර කරන්න හදන්නේ මොකද ඒක ලේසියට විකිනවා ඕන කෙනෙක් ගන්න පොලේ විකිනෙන දේ ඊට වැඩි එච්චර වියදම්වත් නැහැ යන්න ඕනෙත් නැහැ ඉඳගෙන මෙතන ඉඳගෙන කරන්න පුළුවන් දේ තමයි නොකළ යුතු දේ නොකිරීම අපි ඉතාමත්ම අඩු ලන්සුවක් එහෙම අඩු අව탁සීරුවර තමයි ලක් කරලා තියෙන්නේ මේ නොකළ යුතුකම් නොකිරීම සම්බන්ධ මුළු ශාසනයම එහෙම නැත්නම් අපි ගත්තොත් සීල සාසනය අපි ඔය විදිහට ගත්තා කලේශ දේවල් සහ නොකලේ දේවල් විදිහට විරමණ සීල සහ චාරිත්‍ර සීල සහ වාරිත්‍ර සීල එතනින් පටන් ගත්තාම සමාධි භාවනා විපස්සනා භාවනා කියන ඔක්කොදීම කෙරෙන්නේ මේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියලා මේ සංකර කිරීම සංස්කරණය කිරීම නැත්නම් කිරීම අතරද. ඒක තමයි අමාරු දෙය. මේ මම එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය, එහෙම නැත්නම් මේ අත්ථ දිට්ඨිය තියෙන තා මොනවා හරි කරනවා. දෘෂ්ටියෙන් එහෙම නැත්නම් ආත්ම සංඥාවෙන් සක්කාය දිට්ඨියෙන් කරන සෑම දේවලටම සංස්කාර කියලා කියනවා. දිට්ඨිය කලවම් වෙච්ච, දිට්ඨියෙන් මුහු වෙච්ච, දිට්ඨියෙන් කෙලසිච්ච සෑම කටයුත්තකටම සංස්කාර කියලා කියනවා. ඒකම සාරවත් වෙනසේ කට හොදලා දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛ. අපි විසින් යමක් හිතලා බලලා කෙරුවා නම් කරපු සෑම දෙයක්ම දුක නිසයි. මොන දෙයක් අපිට වුණත් අපි ඒකට සම්බන්ධ නැත්නම් ඒක දුක පිණිස හිතින්ෙත් නැහැ ඒක කෙලෙසුත් නැහැ ඒක ඒකට බුදුහාමුදුරුව අපිට ප්‍රතිපදාවක් කියලා දීලා නැහැ. මේක තේරුම් අරගන්න කවදාකවත් මේ විපස්සනා ශාස්ත්‍රයට එන්නේ නැතුව හම්බ වෙන්නේ නැහැ. අපි විපස්සනා ශාස්ත්‍රයට එන්නේ ඉස්සෙල්ලා අප කරා පැමිණිච්ච දේ අපි චේතනාපූර්වක කරපු දේ මෙන්න මේ දෙක පටලවාගෙන මේ සියල්ලම අපේ අතින් වෙච්ච වැරදි කියලා හිතාන පශ්චාත්තාපයටපත් වෙලා අපි බොහොම බය ලැජ්ජා සහිත බෞකාර පිරිසක් වශයෙන් කල්පනා කරගෙන ජීවත් වෙනවා. නමුත් වීර්යයට යනකොට සර්වඥයන් ඉස්සල්ලාම මතක් කරන්නේ දැනට තමන් තුළ තියෙන අකුසල කර්ම දුරු කරන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට මේ සංස්කාර කියන පදේ තේරුම් ගන්න. සංස්කාර වෙන්නේ අකුසල් වෙන්නේ චේතනාවක් වුණොත් පමණයි. චේතනාන් වික්‍රේ කම්මං වදා. චේතනාපූර්වක නොවේ නම් මොන්නම දෙයක්වත් කර්ම බාටපත් වෙන්නේ නැහැ. ඒතකොට කිලේශ වට, කම්ම වට, විපාක වට කියන සංසාර වට යන්නේ. උකට දෙමළ භාෂාවෙන් කියන්නේ සුම්මයිද කියලා. නිකන් හිටපන්. ඕක තමයි අපිට බැරි දෙය. අපිට උඩ නැටුම් බිම නැටුම් වට්ටක්ක නැටුම් කක්කොටු නැටුම් ඔක්කොම දන්නවා. නිකන් ඉන්න බලන්න කියන්නේ බලන්න පැය භාගයක් අමාරක් ඉන්න බෑ. දවසක් කරුවචන් වහන්සේ හම්බෙන්න තාපු ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජක ශ්‍රාවකේ සර්වචනාංශික මතක් කරනවා ස්වාමීන් වහන්සේ මම ගරු කරන අපේ පරිබ්‍රාජක කුරුතුමා නැත්නම් ඒ සාස්තුන් වහන්සේ මේ ඉස්සරහින් පාරයින් භාවනා කරගෙන ඉඳලා තියෙනවා ඉස්සරහින් හොඳ රිඩෝර කාලේ ග්‍රීෂ්ම ඍතුවේ ගල් 500ක් ගිහිල්ලා ඒ ගැල් වලින් නැගපු දූවිලි නිසා නැගිටලා බලනකොට මෙතුමාගේ මුළු ඇඟ පුරාම දූවිලිලු ඒත් අර කිසිම ගැලක සද්දයක් බාධාවක් වෙලා නැහැ වඩන භාවනාවට ධ්‍යානෙට කිසි බාධාවක් වෙලා නැහැ ඒක නිකුණ බොහෝ බොහොම හොඳයි කිය. ඒක තමයි බොහොම හොඳයි කිය. ඊට පස්සේ සරුවත් යන කියනවා මම දවසක් පිදුරු මඩුවක භාවනා කරා ගෙල්යායක ඒක භාවනා කරන ගිහ නැගිටිනකොට වෙලේ දෙල පුරාම සෙනග එකතු වෙලා මම මේ ටයිල සක්මන් කරනකොට විශාල සෙනඟක් මම මේ මිනිස්සුන් කතා කරලා මොකද සෙනඟ කියලා ඉතින් මේ මිනිස්සයා කිව්වලු ඇයි දන්නේ නැද්ද මෙතෙන් දැන් අකුණක් ගහුවන්නේ මේ නිවුන් සහෝදරයෝ දෙන්නයි හරක් බාන් දෙක්කුයි මේ කුඹුරේ ආහිත මැරිලා ගියා ඒ ශබ්දයෙන් මේ සෙනඟ ආවේ කියලා ඒක ලැබුණු ඔබ දෙන්න කොහෙද කියලා මම මේ මේ පිටුම දෙතමයි කියන්නේ බුද්ධිය විනිශ්චයයි නෑ බුදු වෙලා හිටියේ බුද්ධිය නෙවෙයි ඒකට මේක ඇහුන්නේ නැත්තේ නෑ මට ඇහුන්නේ නෑ කියලා අරුත් යන දනවන පරිත්‍යාග ශ්‍රාවකයාගේ අර කර ගල් 500ක් කණේ ගැහිච්ච නැති එකද වඩා අමාරු දෙයක් නැත්නම් වන්නකම අකුණක් ගහලා දෙන්න කිව්වෙ මැරලා යනකොට නෑ හිලන්නේ කියලා. ඉතින් අතෝ කියනවා ඇත්ත වශයෙන් කියනවා මේක අමාරුයි. ඒක ਸਰවඥයන් දාන උඹේ ඔය කියන සරුවත් මේ ශාස්ත්‍රුන් වහන්සේට දවස් 7ක් එක තැනක හෙල්ලෙන තින්න පුළුවන්. ආරය උදදිනේ. අපේ කනන්න පුළුවන් දවසට බය 7-8 බණ කියන්න. අර එයා පිටින් මෙහෙ ඇවිදින්න හැබැයි එකතන ඉන්නම් බෑ. අර දවස් හතක් ඒවා දවස් හයක් බෑ. දවස් පහ බෑ. හතරක් බෑ. තුනක් බෑ. දෙකක් බෑ. එකක් එනම් ඒක වරුව බෑ. දවල් වරු විතර බෑ. ඊට පස්සේ පැය තුන හතරක් බෑ. අන්තිම අඩුගොන අඩුගොන යනකොට පැය කාලක් හමාරක් නම් ඉන්න පුළුවන්. දරුවචනන්ද කියනවා මට පැය කාලක් හමාරක් ඉන්න පුළුවන්. එහෙනම් මට අදිස්ථාන කරලා ඕනනම් මට පැයක් ඉන්න මට ඕන පැය දෙකක් ඉන්න පුළුවන් තුනක් ඉන්න පුළුවන් හතරක් ඉන්න පුළුවන් පහක් හයක් වරුවක් රාත්‍රියක් දවසක් දෙකක් පැය හත් දවස් හතක් දක්වා ඉන්න පුළුවන්. මේකෙන් කොයි එකද උතුම්ද? මේ වැඩ නතර කරන එකයි අපිට මේ අමාරු දේ වීර්ය කරනවා කියලා හුඟ දෙනෙක් හිතනවා මේ ධාඩිය දාගෙන දත්මිටි කාගෙන සීල ධාඩිය දාගෙන ඉන්නේ කියලා. ඇත්තටම චතුරංග සමන්නාගත වීර්ය සර්වඥයන් සදාහ කරනවා මගේ සම් ඇට ඉතිරි වෙන්නේ ඉතුරු වේවා. ලේ මස් වියලෙන්නේ වියලේවා. කියලා දකට දත හපාගෙන දිවෙන් උඩු කල්ලට තද කරගෙන කිහිල්ලෙන් දාඩිය දාගෙන මම වැර කෙරුවයි කියලා සරුවත්යන්සි දේශනා කරලා තියෙනවා. ඒ තමයි අර ආරම්භයේදී කුඹුරු ආනකොට බින්නගුව අමාරුයි වගේ උරුවක් දියක් කරනකොට දියක් කරන වෙලාව හුඟා පරිශ්‍රමයක් ගත යුතු වගේ ඔකට හඳට යනකොට ඉනිෂියල් ලොන්චින් රොකට් ටික හුඟා පුපුරන්න ඕනේ වගේ ආරම්භය ටිකක් අමාරුයි. එතෙන්දී වීර්ය කරාට මේ සරුවචන් වහන්සේ උගන්වන වීර්ය එතන ඉඳලා හැඳ වෙනකම්ම නැත්තම් ගමන ඉව වෙනකම්ම තකමන වීර්යයක් නෙවෙයි. ඒක ක්‍රමයෙන් ඉස්සලා ඒ වගේ දැඩි වීර්යකින් පටන් අරගෙන ගැත්ත ගැම්ම අත නෑර අතරමඟ බිම නොත බදිකට ගියොත් එnde end end එකට ඥානෙ මුසු වෙන්න මුසු වෙන්න වීරය වීරත්වයකටපත් වෙනවා. පත් වුණාට පස්සේ අර ඉස්තර ඔච්චර තකමු දෙේ ඊටාම සුළු ප්‍රයත්නයකින් සුළු උත්සාහයකින් කරගන්න පුළුවන්. උපමාවක් විදිහට ගත්තොත් ආරම්භක යෝගාවචරයේ ඒ විවේක සේනාසනයකට ගිහිල්ලා පරියන්තේ ඉඳගෙන උඩුකය කෙලින් තියාගෙන නාසික ආග්‍රේට හිත ධාන ආනාපානෙ පටන් ගන්නවා. පටන් අරගෙන අඩු ගානේ විනාඩි 30ක් 40ක් යනවා. මේ ආනාපානෙට ඍජුව මූණට මූණ දාලා වේදනාවලින් තොරව, සද්දවලින් තොරව, ඊතුලින් බාධාවකින් තොරව දැන් මම හිතුසේ, සිත්සේ ආනාපාන කරනවා කියන තැනට එන්න උගාවක් වෙලා යනවා. ඊගා පරියන්කෙත් එහෙම. ඊගා පරියන්කෙත් එහෙම. ඉතින් ඒ වුණත් කමක් නැහැ. ගොඩ වෙලාකට පස්සේ හරි. මේ ආනාපානෙ මත ඉන්න පුළුවන් නේ කියන එක එන්න එන්න එන්න එන්න ඒ උත්තරය. උත්තරයා මේ දිනසරියාව කඩන්න නැතුව දිගට දිගට යන්න යන්න වාඩි වෙලා විනාඩි 3න් 4න් සමාධි වාඩි වෙච්ච ගමන්ම හිත යොදනකොට ආනාපානට එන තැනට එනවා. ඒක කොච්චර වෙනසක් ඇති කරනවද කියනවනම් සමහරු ඒ විදිහේ වාඩි වෙනකොටම ආනාපාන එනකොට හිතන මොකක් හරි පැටලෙයි. වැරදිලා ඉඳලා ඇවිල්ලා විශේෂම ගුරුවරයන් අහනවා අනේ ස්වාමීන් වහන්සේ ඉස්සර මේ පැය භාගයක් හමාරක් යනවා මගේ හිත කීකරු වෙන්න දැන් ඉඳ ගන්නකොට ආනාපාන එනවා. කවුරුහක බලාපොරොත්තු වෙනවා. අන්නේ විදිහට මේ ගත්ත වැර අපසුණු බලන්නේ නැතුව ඒ කියන්නේ අපටිවාණිතාවකින් තොරව අසන්තුට්ඨිකාවකින් කෙලින්ම කරගෙන යනවනම් ඉස්සර බොහෝ වේලා කරගෙන ගිය වැඩ එන්නේ එන්නේ එන්නේ අඩු කරනවා. ඒකට හේතුව මොකද? තමන්ගේ චිත්තසංතානයේ ඉපදිලා තියෙන කෙලෙස් වහකිරීමේ වැඩපිළිවෙල ඉස්සර කරන්නේ ඊටාම බයෙන් සබකෝල සහිතව කෝඩු ගතිය. බහුවෙනකොට බහුවෙනකොට ඒ හරියටම Taman තුල තියෙන ක්ලේශය මේකයි කියලා දැනගත්තාම ක්ලේශයට කරන් තියෙන එකම දේ දැනගන්න එක විතරයි. කරනකොට මෙයා යනවා. ඒකට උපමාවට දෙක කියන්නේ කෙලස් කොච්චර කාලයක් අපේ හිත හිත කෙලසගෙන අපේ సంతානය යත කරගෙන හිටියත් දක්ෂ යෝගාවචරය කෙලෙසේ අඳුනගත්ත ගම විසුන් නැතුව. උපමාවට කියනවා වළංකාරය සුමානයක් කරන වැඩ පොලු කාර්යයට වරුවයි. බින්දගෙන බින්දගෙන බින්දගෙන අනේකයි. කොච්චර හැදුවත් මිනිහා බලන්නේ හදන්නේ. ඉතින් කෙලෙස් වලට කරන්න පුළුවන් වැඩේ වළං හදන එක තමයි. කොල්ල ගත්තාම මෙලාගෙන අනේකයි කියන්නේ මුලක ඉඳලා එදාට කිසි කෙන්දිරියක් නැහැ. හැබැයි බය මිනිහා කරපු නැති මිනිහා අර එක එක වළං අරගෙන ඌව කරන්න ගියාම වළං හදන්න ගියාට ඇති වෙලා යන වළං හදන්න. පොළු කාටට එච්චර ප්‍රශ්නයක් නැහැ. නිසා සරුවත්යන් සඳහන් කරනවා මම කෙලෙස් ඉදිරියට ගියාම නලාගාරම්ම කුංජරෝ බටගල් බට බඳුරෙන් හදව ගයක් බෙදින ඇත්රාජයේ කුසේ බට බඳුරක් කියලා කියන එකයි මම නම් පිළිගන්නේ බට වලින් හදව ගියකට වඩා බට බඳුරකට ගිහිල්ලා බලපුවාම ඇතෙකුට වැඩිය ලොකුයි විශාල ප්‍රදේශයක් පැනනමුත් ඇත හරියට දන්නවනම් ওই බට බඳුර සම්පූර්ණ හිත්දයක් එක බට ගහක් අල්ලන්න පොඩි කරන්න ගතන් කරගත්තාම ඇත් හොඳකට වට ගහ දෙයක් නැහැ එකේ කඩලා කඩලා දානකොට බට බඳුර මොකද ඇකාට සරුවත්යන් සඳහන් කරනවා මම කෙලෙස් බිඳින්නේ කොහොමද? නලාගාරම්ම කුංජරෝ. කුංජරයි කියලා කියන්නේ අතාට නලාගාරය කියලා කියන්නේ බට වලින් හැදිච්ච මේ පඳුරට. මේ වගේ කෙලෙස් වලට බය වෙන්නේ අල්ලතු වීර්ය කරලා නැතුව දුවන කෙනා. කෙලෙස් දිහා බලන්න පුරුදු වෙනවනම් ඉස්සල්ලාම කරන්න තියෙන තම චිත්තසංතානයේ දැනට පහළ වෙලා තියෙන කෙලෙස් ටික දුරු කරගන්න එක. ඒක නිසා භාවනා කරනකොට අපේ කෙලෙස් වල හැටියට තමයි අපිට ශබ්ද බාධා කරන්නේ. කෙලෙස් වල හැටියට තමයි වේදනා බාධා කරන්නේ. කෙලෙස් වල හැටියට තමයි හිතවිලි බාධා කරන්නේ. ඉතින් අපි ඒකට බය වෙන්න හොඳ නැහැ. අපි ඉස්සල්ලාම කරන්නේ මට වැඩිම බාධා කරන්නේ කවුද කියලා. බාධා කරන කෙනා බිල්ල ගල්ලන්න යන්න එපා. රහස්සොත් පොලිසියෙන් ඇවිල්ලා මේ රහස්සොත්තු සේවයට දැම්මා වගේ. අපි හිතමු හවුසින් ස්කීම් එකක් තියෙනවා. මේ හවුස් ස්කීම් එකේ මිනිස්සු ඔක්කොම රස්සාවට ගියාට පස්සේ කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා හැමදාම හොරකම් කරනවා. මේ හවුස් ස්කීම් එකේ ඉන්න ඔක්කොම මධ්‍යම පන්තියේ ආමානේ මේ නම්බුකාර මිනිස්සුට එක් කෙනෙක් කියලා පොලිසියෙන් එන්ට්‍රියක් දානවා. මේ අපි ගිහිල්ලා යනකොට කවුරු හරි මේක කරලා ඉඳන් බලන්නේ. ඉතින් එතකොට පොලිසිය කරන්නේ මොකද්ද? ඇවිල්ලා බලනකොට කවුරුත් නැහැනේ. ඉතින් අර ගෙතරම මේ පදිංචිකාරයෙක් වගේ රහස් පොලිසිය යොදවන. යොදවලා තේරෙන්නේ නැති වෙන විදිහට වටපිට බලන ඉන්නවා කවුරු ආවත් කවුරු ගියත් පොඩ්ඩක් ඈ ගාගෙන ඉන්නකොට ටික දවසක් යනකොට මේ අස්වාභාවිකව හැසෙන පුද්ගලෙක් අහුවුනොත් ඊට පස්සේ ඒක තුප්පුෂයට යොදවන. යෙදෙව්වොත් ඒ යෙදවපු බව දන්නවනම් හොරා මෙය කවදාකවත් පිටපස්සේ නෑ. දැන් මේ වෙනකොට පොලිසිය නෑ. ඒ කියන්නේ සිවිල් ලඳුන් අඳගත්තු පොලිස් කාර්යෝ නෑ. ඉන්නේ රහස් පොලිසියයි. ඒ මිනිස්සෙගේ ඇහැටම ලක්ුණයි කියලා දැනගත්තොත් කවදාකවත් ඒ හොරා ඉන්නේ. හොරා දක්ෂයෙක් නම් ඉන්නේ. මොඩෙක් නම් ඉන්නේ. ඒ වගේම තමයි මේ සීල් අඳගත්ත කෙනාට මේ රහස් පොලිසිය සුදු ඇඳුම් අඳගත්ත කෙනාට මේ යුනිෆෝම් එක අඳගත්ත නැති කෙනාට හොරා අල්ලන්නයි තිබුත් නැහැ. ඔහුට පුළුවන් ඉන්නේ හොරා එන වෙලාවයි යන වෙලාවයි යාගේ ගති ලක්ෂණ දිහා බලලා පොලිසියට ඔත්තුවක් දෙන්න ඕන අසවල් වෙලාවට එන්න මිනිහ හොරකම් නැතුවත් අල්ලන්නකෝ. ඒ කටියේ තියෙන මේ පොලිස් බලතල වලට මම දෙන්නම් සාක්ෂි කියලා ඇත්තටම රාජ්‍ය නිලධාරියාට කරන්න පුළුවන් සාක්ෂියක් දෙන එක විතරයි. ඒ වගේ සතිය කියලා කියන්නේ මේ යුනිෆෝම් බඳගත්ත කෙනෙක් නෙවෙයි. සතිය කියලා කියන්නේ ඔත්තු නිලධාරියෙක්. එයා සාමාන්‍යයෙන් කරකිනවා. හැබැයි වෙනකට වැඩිය සර්විලියන්ස්. එහෙම නැත්නම් අප්‍රමාදයේ කියනවා. එළඹ සිටි සිහියේ බලාගෙන ඉන්න හැදිලා ආනාපාන මම කරන්නේ කවුද වැඩි කරකෙන්නේ මේ හැටි ශබ්ද ඊට පස්සේ ආයෙත් බලනවා අනිත් දවසේ ආනාපාන කරනකොට කවුද මේක බාධා කරේ ආ ශබ්ද ඉතින් ආ ලකුණක් ඇති කරගන්නවා මට වැඩිම බාධා කරන්නේ සද්ද ඉච්චරයි. ආ කවදාකවත් සද්ද නොවේවා. මේ සද්දාලලා පොලිසිය දාන්න ඕනේ. මේ රිමන් කරන්නේ යාටයි අයිතියක් නෑ. යාට තියෙන්නේ මේක දිහා බලලා පොලිසියට report එකක් දෙන එකයි අන්න අසවල සැකයි. ඒ වගේ අර ඇත්තටම භාවනා කරනකොට තමයි වරදින තැන. තමයි පරදින තැන පිළිබඳව අනුන් බලන්න ආසේ. කියන්නේ යුනිෆෝම් එකකට පොලිස් කාර්යයක් වගේ නෙවෙයි. රහස් පොලිසි පොලිස් කාර්යයක් බලන්න වගේ. බලන්න දැනගත්තා නම් ඒ අඩුපාඩුව උපන්නා වූ ක්ලේශය දැකගත්ත පමණින් කෙලෙස් වලින් බැරිය. ඒක ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඔය සීය බලමයිනේ දැන් ඒක පොත් පරිවර්තන කරලා තියෙන සතිමත් මගේ බලය කියලා. ඒක ඉංග්‍රීසි පොත් තමයි Power of Mindfulness. ඒකේ සඳහන් කරලා තියෙනවා මේ ඔය කාංකාරි කොවිල් නටන මිනිස්සු යකදුරෝ ඒක නම් කියන එක එක පැතියි. යජ්ජම් කරන්නේ අන්නේ මිනිස්සුන්ගේ තියෙන ශාස්ත්‍රයක් තමයිලු මොන මේ මොනවද කියන්නේ බලවේග. එහෙම නැත්නම් මේ වචන මතක් වෙන්නේ නැහැ. ජීවිමත් කියන අය ඌණියන් දේවතාවුන් වහන්සේය දැඩි මුණ්ඩ දෙවියෝ අනම්මනක් කියලා කියනවනේ. මොන්න ඒ නපුරු බලවේගයක් ආවත් කපුවා දන්නවලු නම කියලා කතා කරොත් කිසිම විදියකට ඒක දෙන්න බෑ. ඒ භූත ආත්ම කිසිම දෙයකට මම කියලා කතා කරොත් ඉතිබැයි. ඒ නිසා වීදි මාසින ආවත් එකයි, වොද්දි මාසින ආවත් එකයි, ආමස්සින අඹද කියලා නම කියලා කතා කරුවොත් ආයෙත් බෑ. ජීවුවොත් එලෙවලව කන. ඒ කට්ටිය කරන්නේම අන්න අර විදිය ලොමු දහ ගන්න ඕන වැඩක් කරලා දුවන් දරනවා, දුවන් දරුවම කන. ඒ නිසා මොනවක්වත් කරන්න එපා, ගහන්න යන්නත් එපා, දුවන් යන්නත් එපා. කෙලින් නම කියලා කතා කරන්න පුළුවන් නම් දැන් මේ මට තියෙන සද්දයක් නම් සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනකොට මට දැන් තියෙන හිතවිලි නම් හිතවිලි හිතවිලි කියලා මෙනෙහි කරනකොට මට දැන් තියෙන වේදනාවක් නම් වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනකොට අනිවාර්යයෙන් මේක බලපිට. මෙන්න මේ ක්‍රමය උප්මන්නාන අකුසල ආනන්ද ධම්මානම් පහානාය. පහමව අදල්ල පරක්කම අනික් හිත දුරෝ. මේ වේදනාව කොච්චර ජීවිත පැහැර ගන්න සුළු වේදනාවක් වුණත් තමන්ගේ দূරය අතාරින්න එපා. එහෙම නැත්නම් තමන් අද වැටුණත් මම හෙට මේක අල්ලනවා කියන හැඟීම කරාරින්නේ නැතුව. ඒකට මේ නිසි උත්තරේ කවදා හරි දෙනවයි කියලා ශිල්පීය ක්‍රමයට උත්තර දෙන්න පටන් අරගත්තොත් ඒක තමයි මේ විරියවන්ත සායන් ධම්මෝ නැත්නම් ආරද්ධ විරියත් සායන් ධම්මෝ කියන එක සර්වඥයන්ට අදහස් කරන්නේ. එnde ende ende ende මේ විදිහට Tamanට ආවේනික වූ දුක නැත්නම් කරදරකාරය නැත්නම් ද්විතීය අරමුණ වේදනා වේවා සද්ද වේවා හිතවිලි වේවා එහෙම නැත්නම් කායින් හම්බෙන මේ දොස් කතාවල් වේවා නිදිමත වේවා ඇහැට නැතුව විතර බේන රූප වේවා මොන දේ ආවත් අන්න ඒක අභීතව ඒකට මූණ දෙන ගතිය පුදුමාකාර උත්තරයක් ඕකෙම ඊ타ත්ම කොහොමද කියන්නේ මුදුන් පැමිණිච්ච අවස්ථාව තමයි සබ්බාසෝ සූත්‍රයේ සඳහන් කරන්නේ දස්සනා පහතම්බා ඕනම දෙයක දැක්කා නම් උකුසුවැසට ලක් වුණා නම් ඒකට එතන විසුමක් නැහැ මේක පින් වල නැහැ. කුසල් වල මේක නැහැ. අකුසලයේ පමණයි මේක තියෙන්නේ. ඒකට හොඳ නිදර්ශන රාශිය නිදර්ශන රාශියක් තියෙනවා. එකක් තමයි මේ ලෝකේ තියෙන ඕනෙම virulent බැක්ටීරියා කෙනෙක්. ඒ කියන්නේ හද්ද බල රෝගකාරක බැක්ටීරියා. එහෙම නැත්නම් ශුද්ධ ජීවි මොන දෙයක් සූර්යාලෝකයේදී මැරලා යනවා. ඕනෙම දරුණු විස බීජයක් සූර්යාලෝකයට එලි කරපු ගමන් සූර්යාලෝකේ තමයි කියන ලෝකයේ තියෙන ප්‍රධානම විස බීජ නාශකය. මේක හංගන්න හංගන්න බෝ වෙනවා හංගන්න හංගන්න විෂ වායු නන්දිනවා හංගන්න හංගන්න ඒක බීජයක් වඩපත් වෙනවා සූර්යාලෝකයට විවෘත කරපු ගමන් ප්‍රකාශ කරපු ගමන් මැරිලා ගිහිල්ලා ඉතුරු නම් ඉතුරු වෙන බුතෝක ජීවිතයක් විතරයි කොම්පෝස්ට් එකයි ඒ වගේ තමයි අපි මේ සතියට අකුසල කුසල කියන දෙකම එලිකෙරුවට පස්සේ කුසල සිවිල් පොරවැසියෙක් වගේ පොලිසිය හිතේ කියලා බය වෙන දෙයක් නෑ දුවන්නේ නෑ අඳුරට ආසාවකුත් ආලෝකයට බයකුත් නෑ අකුසලය අනිවාර්යයෙන්ම යුනිෆෝම් එකකින් ඉන්න පොලිස් කාර්යයක් දක්වනවා වෙන්නේ. අන්ධකාරයට බයයි පාරාණේ ලයිට් කොටන හැම වෙලාවෙම ඔගේ වැඩේම ලයිට් දාලා දෙනවා පෙන්වන්න බෑ. කරුවලට කැමති. මෙන්න මේ தத்துவයට දෙදී මේ අප්‍රමාදයට සතියට විවුර්ත කරපු ගමන් මේ ඔක්කොම පෙරිල්ලක් සිද්ධ වෙනවා, හිල්ටවිල්ලක් සිද්ධ වෙනවා සම්පූර්ණ සත්පුරුෂ පිටතිය. මෙන්න මේ සතිය එළඹ සිටීමට ඒ කියන්නේ පැත්ත වැටෙන්නේ නැතුව ඍජුව පවත්න ආසන්න කාරණාව තමයි පටිඝාත එනවා ඒ මූල ධර්මයට එනවා උපට්ඨිත සතිසායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තස් සතිස්ස කියන වචනෙට සතියට ආසන්න කාරණාව තමයි මේ වීර්යය ඒක නිසා වීරිය සහ සතිය කියන දෙක යම් කිසි කෙනෙකුට භාවනා විදී කරන සත්කාර්ය වෙන් කරන්න ඕනේ නම් ගුරුමාචාර්ය වහන්සේලා පෙන්වන්නේ සතිය කරන සත්කාර්ය තමයි දැනට හිතට ඇති වෙලා තියෙන අකුසල ධර්ම මකලා දාන්න. වීර්ය කරන්නේ එවැනි පිරිසිදුගත් පිරිසිදු කරගත් චිත්තසංතානයකට අලුතෙන් අකුසල් නොයෙන්ට වටේට වැඩ ගන්න. ඔය දෙන්න නැතුව කරන්න බෑ. කොච්චර අපේ චිත්තසංතානය පිරිසිදු කරත් දැන් සතියෙන් කොච්චර දිනු කළා දුන්නත් ඊ ගාවට එන්න තියෙන මත්තර එන්න තියෙන සීලය නැතිකම නිසා සමාධිය නැතිකම නිසා ප්‍රඥාව නැතිකම නිසා එන්න තියෙන අකුසල ධර්ම නොඑන්න නම් විරිය වැට ගහලා තියෙනවා. ওই දෙන්න අතර අත බැඳගත්තට පස්සේ අපිට චිත්තසංතානයක චිත්තක්ෂණ රාශියක් එක දිගට කෙලස් වලින් තොරව පවත් ගන්න පුළුවන්. මේකට සර්වඥාන්සේ සඳහන් කරන්නේ සාදංග නිබ්බුති කියලා. යම් වෙලාවක චිත්තසංතානයක සතිය සාග වීරිය දෙකම නැගී හිටියොත් ආපු කෙලෙසුත් නැහැ. කෙලස් නොයන බවටත් අර මුරකාවල් දාලා තියෙනවනේ ඒ වෙලාවේදී අපි අර මාර්ග සත්‍ය අවබෝධ කරන වෙලාවේදී ලබන්නා වූ නිවනට සමාන නිවන් සුවයක් විඳිනවා නිබ්බුතියක් විඳිනවා ඒකට කියන්නේ එතන එතන ලැබෙන නිවන් කියලා. මේකේ තියෙන දුර්වලකම තමයි ඕනෙම චිත්තක්ෂණයක එන්න පුළුවන්. නමුත් ඊගා චිත්තක්ෂණය පැදුරටත් නොගිය යන්න පුළුවන්කම. නමුත් මාර්ග ඥානයක් ලැබුණොත් එහෙම අත්හැරලා යන්නේ නැහැ. ඒකට කියනවා අච්ඡන්ත නිබ්බුති කියලා. මේකට කියනවා තදංග නිබ්බුති කියලා. එනි මේ තදංග නිබ්බුතිය ලැබෙනකොට තමයි යෝගාචරය තේරුම් ගන්නේ මම දැන් මාර්ගයේ ඉන්නේ කියලා. නැත්නම් මම මෙතෙක් කල් ගත්ත ප්‍රයත්නය සාර්ථකයි කියලා එතුමට භාවනා කරනකොටම තේරෙනවා මගේ චිත්ත සංතානය දැන් අන්ධබන්ද නැහැ. මම දැන් මෙතන අරමුණට හොඳට මුණ දාලා තියෙනවා. ඊගා චිත්තක්ෂණේ මම මොකද කරන්න ඕන කියලා කිසිම සැකයක්. එහෙනම් තමයි නින්දට වැටෙයිද? මේක හරියද පාර හරියද වැරදිද කියලා සැකයක්වත් මොකක්වත් නැහැ. හොඳට මධ්‍යම ප්‍රතිපදාව තේරෙනවා. හොඳට තේනවා ඊගාව චිත්තක් කියන්නේ මට ආරක්ෂාව තියෙනවා. මෙන්න මේ එකලස දිගට ගෙන යන්න පුළුවන් නම් සත්‍විත විහිකින් බටර් කෑල්ලක් කපන්නා වගේ කාගෙන යන්න. ලොකු සංඝේ වතන්නේ මතයක් සඳහන් කළා කියනවා ඒකට කොළපතකට දැමූ ගිනිගත් යවටක්සේ කියලා. ඔය මිහිනම් මේක අඩුයි මං කියන්නේ සමාජයෙන් බින්තරයකට වෙනවා ඇති. කොළහතු ගන්න පටන් අරගත්තාම හැම අරන්නේ හැම කුටියක් ගාවම ඒ කොළ ගොඩ ගහලා තියෙන දාස් තියෙනවා. ගෙදරකටත් ඒක සාමාන්‍ය තියෙනවා. අතුගාලා තුවාල කියන කොළ ගොඩක්. ඒකේ ග්‍රීස්මෙට්ටුවට එනකොට වේලෙනවා. වේලුනොත් ওই කොළ ගොඩ උඩට හොඳට ගිනියම් වෙච්ච යකඩයක් දැම්මොත් ආයේ යකඩේට කිසිම බාධාක් නැතුව කොළ ගොඩ කාගෙන බහින්නේ කොහොමද? අන්නේ වගේ තමයි වීර්යවන්ත වීර්ය ආවට පස්සේ කෙලෙස් කඳු තිබ්බත් කාගෙන් බයි. අධ්‍යයතම බයි. ඒක සාමාන්‍ය සතියේ ලක්ෂණයට පෙන්වන්නේ අපිලාපන ලක්ෂණා කියලා. පිලාපන ලක්ෂණය කියලා කියන්නේ පොළාපනින මතු පිට තරන් දෙන ගතිය. සතිය ආවොත් මතු පිට තරන් දිලක් නැහැ. බහිනවා අඩියටම කියලා තමයි නතර. තරන් දෙන ගතියට උපමාවට පෙන්වන්නේ වේලිච්ච ලබු කබලක් හෝ කොරොප්ප කැලක් හෝ කුජුකොන් කැලක් වතුරට දැම්මොත් ඌකේ හෙල්ලි හෙල්ලි හෙල්ලි වතුරත් එක්ක උඩ. දාපු තැනම හිටින්නෙත් නැහැ හුලඟට යනවා. නමුත් ගලක් දැම්මොත් දාපු තැනම තියලා බහිනවා කිසිම ස්පාසුවක් නැතුව අදියට යනකම් යනවා. අන්නේ විදිහට මේ වීරියයි සත්‍ය මේ සතියයි දෙක එකතු වුණාට පස්සේ මේ කෙලස් කපන ගතිය එනකොට හරි විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා යෝගාවචරය. ඒක නිසා මේ සතියට ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ මේ වීරිය. අන්නේ වීරිය ඇති මිනිහට ඇති පුද්ගලයාටයි මේ සාසනය. ඒක නැතිකම තමයි කුසීතකම කියන්නේ. මේ වීර්ය හෝ කුසීතකම ඇති කරගන්න අපිට සමාන අවස්ථා තියෙනවා. බඩගින්න, බඩ බඩ පිරිචිලා තියෙනවා. උණුසුම, සිසිලස. ගමනකට කලින්, ගමනකට පස්සේ. ලෙඩ වෙන්න කලින්, ලෙඩ වෙන්න පස්සේ. ඒක දැසම මම ওই ගුරුමේ ඉන්න කාලේ මම යත්තේ මම වැඩි සමාවෙන් මම යතත නෙවෙයි. ස්වාමීන් වහන්සේ අරදී අපි හතර දෙනාම භාවනා කරා නරක වෙලාවට මට විතර ඉංග්‍රීසි පුළුවන් වුණා. ඒ නිසා මට සිද්ධ වුණා අරකට තියෙන්නේ නෙවුවා පරිවර්තනය කරලා අර ස්වාමීන් වහන්සේට ඉන්ටර්විව් එකට ඉදිරිපත් කරා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ තමකට ඉතිස්ස දවසේ ළඩ වෙලා මම කියලා දුන්නා දෙකට නම් ඉන්ටර්විව් එක තියෙන මට එකට ඉස්සර පොත් ටික ගෙනල්ලා දෙන්න ඕනේ ඔක්කොම මට වැඩි මං ස්වාමීන් වහන්සේලා. ඒක නිසා දුන්නාට පස්සේ මම අර පැය ඇතුළත ට්‍රාන්ස්ලේට් කරගන්නවා. ඒක උසාවියේ වගේ ඒ ස්වාමීන් වහන්සේ ගැත්තු මොනවාක්වත් බෑ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේලා ආසනේ යනවා. ගියා නම කිව්වෝ තමන්ගේ රිපෝට් එක දුන්නා උත්තර දුන්නා ගියා. ඉතින් මට ඉස්ලාම chance එක දෙනවා හතර දෙනා නිසා අර ස්වාමීන් වහන්සේ ගෙනල්ලා මගේ පුතේ මේ දොරේ ගහලා යන පොත අනේ ආයෙත් මට ගියේ ලෙඩ වෙලා හිටපු නිසා භාවනා කරගන්න බැරි නම් මම අද ඉන්ටර්විව් වෙන්නේ නැහැ කියලා. සිංහලෙන් ලියලා දුන්නා. මම පොත අරගත්ත ගමන් දැනගත්තා මම යටින් ලිව්වා සිංහලෙන් කුසීතවතු අරිත් කාලක් කියලා. ඊළ මේක ගහලා තිබ්බා මේකෙම ගහලා මේ දොරේම ගහලා තියෙන මම ඇතුලේ වැඩ කරගෙන හිටියා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දෙකට කියලා පොත ගන්න ගියාම අතුපෑනේ ඉලා තියෙනවා කුසීතවතු අරිත් කාලක් කියලා මම ලියලා දෙනවා. දොර අරගෙන ආයෙත් ආයෙත් හරි වැඩක් නෙමෙයි අපිට ලෙඩ වෙන්න බැද්ද? මං කොහොමද මොනවක් කිව්වේ නැහැ මං කියන්නේ පිළිගත්තු අටක් බුදුහාමුදුරුවෝ කියන්නේ අටින් එකක් අරික්කල කිච්චර මං කිව්වේ කියලා මොකද කරන්නේ කියන එක ළමට ආව විශේෂ මංගල ස්වාමීන් වහන්සේ අපි ලංකාවේ ඉඳලා මෙතෙන් එනකොට 68000කට වැඩි ඇවිල්ලා තියෙනවා අපිට මේ ශාලාවක් දීලා දෙනවා කිසිම දේශීය කෙනෙකුට ඉඩ නැති ශාලාවක් අනික් කට්ටිය ඉඳගෙන ඉඳගන්න ඉඩ නැහැ විශේෂයෙන්ම මම දැක්කා අපිට දීලා තියෙනවා 15 දිනකට විතර මේකෙන් කාලක් විතර ඉඩ ඒකේ හකට කාමරේ සායදෝ වෙන්නේ. අපිට හොඳට සක්මන් කරන්නත් පුළුවන් වාඩි වෙන්නත් පුළුවන්. ඒක යට ඒ ශාලාවෙම තමයි කාන්තාවන් ඉඳ තියෙන්නේ. 100 ගණක් වාඩි වෙනවා. වාඩි වුණාම කකුල් දෙක මෙහෙම තියාගෙන ඉන්න බෑ. අපි එතනින් තමයි උඩට යන්න ඕනේ භාවනා කරන්නේ. මං කොඹ පොඩ්ඩක් විනාඩි 5ක් පහුවිලා ගිහලා බලපන් අර බුරුම කාන්තාව භාවනා කරන්න හැටි. සක්මන් කරන්න ඉඩක් නැහැ. සක්මන් කරන්න එළියට යන්න ඕනේ. ඉඳගත්තට පස්සේ මෙහෙම වෙලා ඉන්නේ. මානේ හෙල්ලෙ නැතුව භාවනා කරන්න හැටි. අපිට මේ ඔක්කොම තිබිලා මේ රටකින් ඇවිල්ලා අපි මේ කියනකොට පස්සේ උඹ පරිවර්තනය කරනවනේ බණ කියන්නේ පටන් අරගත්ත කියලා දන්නවා. ඔක කමන්නේ කියලා බලපං කියලා. බලලා ඉඳලා සකං කළේ අනිවාර්යෙන්ම අය බඩපොකෝ දානවා මේ වෙනකොට කියලා කියන්නේ. එහෙම නොවුනනම් කුසීතවත්තු පැත්තට ගියා නම් අරික් කාලෙ ටිකෙන්ම අපි දවස් ඉවරයි. උදේ ඉඳලා හැන්දනකම අරික් කාලෙ අරික් කාලෙ හේතු වෙනකොට දවස gediya සම්පූර්ණයි. ඉතින් අපිට ඕක කවුරු හරි පිටිපස්සෙන් ඉල්ලලා කෙවිතෙන් යන හැනේ ඉන්න කවුරක්වත් මේකේ නැහැ. අපිම මතක් කරගන්න ඕනේ මේ රීසනින් කියන එක. අපි ඕනම දෙයක් ආපුවම ඒකට පිටුල් ගහට ගියත් හේතු කියනවා. නමුත් ඒක කවදාකවත් වීරවන්තය ගතිය නෙවෙයි. වීරවන්තය ගතියට විරුද්ධව කියන්නේ බුම්බඩයට පේන කියන්න පුළුවන් කියලා. මොන දෙයක් ආවත් අරින් වෙයි මෙහෙම වෙයි කියලා තමයි අර කුසිතකම රැකගන්න. සර්වජන් වහන්සේ ජීවිතය ඇහැරලා ගිහිල්ලා රජසපත ඇහැරලා ගිහිල්ලා ඒ පින්නක ආදර්ශ දිහා බලනකොට අපිට උන්වහන්සේ විඳින්න වෙච්ච දුක් වලින් 16න් එකක්වත් විඳින්න වෙලා තියෙනවා කියලා බලන්න. තාම පළාතකට අපි ඇවිල්ලා නැහැ. ඒක අපි කොච්චර ඊසාත බඳගෙන නඩනවා. මට මේ දේ වෙලා තියෙනවා මේ දේ වෙලා තියෙනවා කියලා ඉතින් මේවා දකින්නකොට ඒවටපත් උත්තර දෙන්න නඩු කියන්න හෙට්ටු කරන්න දෙයක් නැති වෙන්නයි කරුවත් යනවාන්සේ ඒ දුෂ්කර ක්‍රියා කරපු කාලේ කරපු ටික නිකන් ලියලා තියෙනවා. ඒකල කියනවා මහන්නේ උඹලට මේ දේ දැන් කරන්න වෙන්නේ නැහැ. මං මගේ පාර පෙන්ලා දෙලා තියෙනවා මැද මාවත පෙන්ලා දෙලා තියෙනවා. ඒක නිසා අපකරා පැමිණෙන දුක් ප්‍රමාණ කරන්න දානවා. ප්‍රමාණ කරන්න ඕන කොහොමද? අනුන්ගේ දෙයක් වාගේ. පරතෝ සංකල්පේ. කහාගේ හරි දෙයක් බලලා මේ report එකක් දෙනවා. feasibility report එකක් හදනවා. ශක්්‍යතා වාර්තාවක් හදනවා වගේ කියලා තමන් තියෙන හැම පුළුවන් කාර්කමක්ම හැම බැරි කාර්කමක්ම ඒ සම්පූර්ණ සයන්ටිෆිකලි එහෙම නැත්නම් කිසිම බයස් කිසිම පක්ෂග්‍රාහීකකින් තොරව බැලීම තමයි සතිය කියන්නේ. සතියම අපේ කරන් තියෙන්නේ ඔබ කවුද? මම කවුද කියලා. තමාම අර රාජ්‍ය නිලධාරියෙක් කියලා බලනවා. එයා සිවිල් පොලිසිය අඳගෙන නෙවෙයි ඉන්නේ. ඒ තමන් ළඟ තියෙන අඩුපාඩු කන්තිකයි වැඩිපාඩු කන්තිකයි ලිව්ව දවසට අපිට තේරෙනවා ওই වැඩේ ඔච්චර අමාරු නෑ. අනිත් එක අපි භාවනා කරන්න බෑයි කියලා ආනාපාන සතිය කරන්න බෑයි කියලා මොන්නම වෙලාවකවත් ආනාපානේ නතර කරනවා කියලා බලන්න. වැඩ වැඩි කියලා, පොල් ගාන්න තියනවා කියලා, නාන්න තියනවා කියලා ආනාපානේව නතර කරලා තියෙන වෙලාවක් මතක තියෙනවද බලන්න. කිසි කෙනෙක් ඒක නතර කරන්නේ. නතර කෙරුවොත් මැරෙනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ කරගෙන යන ආනාපානට සතිය හේතු කරගන්න එකයි. සතිය කියන්නේ මොකද්ද කියලා දන්නවනම් පරිවිචාරතර ආනාපාන සතිය තමයි. නමුත් බැරි කෙනෙක් කියන්නේ මොකද්ද? අම්බෝ ආනාපාන සතිය කියලා කියන්නේ බුදු වෙන උත්තරමෙන් වහන්සේලාගේ වැඩක්. ඒකට ගුරුවරයෙක් හම්බෙලා බුලත් අත්තක් දීලා අහගන්නකම් ඒක පටන් අරගන්නත් එපවුවා දෙල්ලන්නේ වෙයි කියලා මහා ලොකු පරස්පරයක් ඇති කරගන්නවා. සක්මන් කරන්න කිව්වහම අම්බෝ ඒක මේ සීමිතේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඒ සක්මන් කරගෙන ඉතින් මයි ළඟට එන හැමදාම එනවා හෙට මේ දාණයෙන් පස්සේ දාණේ දාණේ කණ්ඩායම වෙනවා කතා කරගෙන. ඉතින් ආල බලනකොට බොහෝම කලාතුරකින් හම්බ වෙන කිසිම භාවනා කරපු කෙනෙක්වත් නැති කණ්ඩායම. ඉතින් ආයෙත් පස්සේ මම අන දැන් දාන දුන්නනේ. දැන් උඩට ආවේ මොකටද? නෑ නිකන් කුටි බල්ලයන් දාව ස්වාමීන් වහන්සේ. නෑ එහෙනම් කුටි බල්ල යන්නේ කියලා. එහෙම නෑ කි ස්වාමීන් වහන්සේ හම්බෙච්චලා මොනවද අන්නේ මට මොනවක්වත් කියන්න ඕන ගන්නේ මම වෙලා කාලා බුදිය ගන්න වෙලාව ඔයගොල්ලෝ කියොත් මම බුදිය ගන්නවා කියනවනම් දෙයක් අහන්නේ කියලා. ඉතින් ඔක්කොමලා මොනින් මොන බලන් ඉන්නවා. ඉතින් අන්තිමට කොහොම හරි වෙලා භාවනා කරන්න කියන තැන අනේ ස්වාමීන් වහන්සේ අපි තාම ඒව හිතුවේ නෑ. අපිව මේ හොඳම තැන් බලලා දන් දෙමින් තමයි ඉන්නේ භාවනා කරන්නේ. ඉතින් මම ඉතින් අහලා අහලා ධම්පසනන පොඩි ළමයි ඉන්නවා. මම ආව බබා මේ ධම්පසනන ඔව්. ධම්පස්සේ භාවනාව ඔව් අපිට උගන්වනවා ටික උගන්වන. ඔළුව කනුත් මොන දුවන ආනාපාන සතිය. එහෙනම් කියන්න බලන්න ආනාපාන සතිය කියන්නේ මොකක්ද කියලා? අපි වාඩි වෙනවා වාඩි හුස්ම දිහා බලන්න. ඉතින් මං කියනවා අත්තම්බලන්ට කියලා දෙන්න ඔය එක එකටවත් ඒක දන්නේ නැහැ. ඔය ගහම් පාදයන් පොඩි එකා තරම් මේ ඉන්නේ එක එකක්වත් දන්නේ නැහැ. ඒ නිසා අද මේ පොඩි පොඩි උන් ලොකුයන්ට උගන්වන වෙලාව කියලා අරලමැත් එක්ක කතා කරගෙන ඉන්න ගමන් අහනවා කවුරු හරි අනෙක් කට්ටිය මේ ආනාපානේ නොකරන කට්ටිය ඉන්නවද කියලා. අත උස්සලා බාගෙට බිම දාන්න. ආනාපානේ නොකර ඉන්න බෑ කවුරුත් ආනාපානේ කරනවා. මං කියනවා මේ අපිට තියෙන්නේ සතිය කියන එක ආනාපානට උඩට පෙට්ටිය හැදලා මූඩිය වැහුවා වගේ සතිය කියන එක සතිය කියන එක දන්නවද? දන්නවා. අර පොඩි එකෙන් අහලා කියනවා කරන දේ දන්න ගන්න එක තමයි සතිය කියන්නේ. ඒක නිසා අද අර ඉස්සර වැඩි හිටියන්ගෙන් පොඩි උන් ගන්න කාලේ දැන් පොඩි උන්ගෙන් වැඩි හිටිය ඉගෙන ගන්න කාලෙට ඇවිල්ලා. එතන මොකද මේ විපස්සනාවත් ඔය රැඩිකල් අදහසක් නම් තියෙන විදිහට අල්ලන්නේ. ඒ කියන්නේ සෙල්ලක්කාර අදහසක් තියෙනවා නේද? ඒ සෙල්ලක්කාර අදහස දැම්මට පස්සේ මෙතෙක් කල් අපි මේ දෙයයන් බුදුන්ට සීමා කරපු දේ ඕනම වෙලාවක කරන්න. හැබැයි ඒකට ওই සතිය ওই විදිහට වැඩෙන්න ආසන්න කාරණාව තමයි වීර්යය. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. එදින්දි වීර්යයට ඉස්සලා සතිය තියෙනවා. ඒ වගේ සම්මා වායාම සම්මා සති. සම්‍යක් ව්‍යායාමයට පස්සේ තමයි සම්මා සතිය තියෙන්නේ. ඒ වගේ හැම තැනකදීම මේ සමහර වෙලාවල් වලට සතියට පස්සේ වීර්ය යොදන වෙලාවලුත් වෙනවා. බොද්ධංග ධර්ම වලට යනකොට සම්මා සති සම්මා සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රතිඋත්පන්න වෙනවා නමුත් ආධුනිකයෙක් පැත්තෙන් බලනකොට විරිය ඉස්සර වුණා නම් අනිවාර්යයෙන්ම සතිය තියෙනවා ඒ නිසා අපි සතුටු වෙන්න ඕන අපේ ජීවිතවල මේ වෙනකොට අඩු ගන්න පැයක්වත් වරුවක්වත් දවසක්වත් මෙන්න මේ සතිය නැත්නම් සතියට අනුනන්දු වෙන කරන වීර්යයට හිත යොදලා තියෙනවා ඒ නිසායි අපිට මෙවැනි බණක් තේරෙන්නේ. මේ වෙන නිසා මේ වෙනි බණක් කියව ගන්න ඕන කියලා හිතෙන. මෙවැනි බණක වටිනාකම තේරෙන්නේ. එහෙම නැතුව සාමාන්‍ය ආගමානුකූල කටයුතු කෙනෙකුට මේ බණ කිව්වනම් මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. මේවා ගැඹුරුයි, මේවා අපිට වැටහෙන්නේ නැහැ කියලා දුරස්ත භාවයක් ඇති කරගන්න. එතකොට සබකෝල ගතිය ඇති වෙනවා. වීර්යයට හිත යොදපු කෙනා කවදාකවත් ඒක වෙන්නේ නැහැ. වීර්යයට හිත යොදපු කෙනා යම රජු ඉස්සරහට ගියා. වෙන රජ කෙනෙක් ඉස්සරහට ගියා. කවදාකවත් නින්දාවක් නම් ලක් වෙන්නේ. ඒක නිසා අපිට තියෙන්නේ කොත්තනක හරි මේ වීර්යය පටන් ගන්න. එහෙම නැතුව ඒකට නැකත් බලවන්න ගියොත් වෙලාවල් යනකම් හිටියොත් කවදාකවත් වෙන්නේ නැහැ. නිසා අරඹන ලද වීර්යයයි වටිනා දේ වෙන විදිහට කියනවනම් මේ වීර්යයේ මැද තියෙන පග්ගහිත විදිය කියන අතන හරින වීර්යයවත් අවසානයේ හම්බ වෙන පරිපූර්ණ වීර්ය කියලා වැඩේ හමාර කරන වීර්යයවත් ඒව වැදගත් නැහැ කියන්නේ ඒව ආරම්භ විදිය ඇති කෙනාට ලැබෙනවා ලැබෙනවාමයි. ඒක ජවයට එන එකක්, ගැම්මට එන එකක්, ඇබ්බැහියට එන එකක්. අවශ්‍ය කරලා තියෙන්නේ අර ඇති කරන ආධුනිකත්වය. එහෙම නැත්නම් අර ආරම්භක වීර්ය අතන අර පවත්වන. Beginner's mind. මේක තියෙන තාක් කල් ඔය කලින් කියපු අපිච්චතාවේ, ඔය කලින් කියපු සන්තුෂ්ටිතාවේ, ඔය කලින් කියපු පවිවේකීතාවේ එන්න පටන් ගන්නවා. තමයි තේරෙන පටන් ගන්නවා ගොඩාක් සුඛෝභෝගී වස්තු තියෙන කෙනා ගාව වීර්යයක් හිටින්නේ නැහැ. ඔක්කොම බොත්තම් තද කරලා කරන්නේ. ඒ වගේම සන්තුෂ්ටිතාවේ බාහිර අවර්ති වෙනවා වස්තු වලට. වීර්ය තියෙන කෙනාට අභ්‍යන්තර අවර්ති වෙනවා. පවිවේකීතාවේ වීර්යය නැති කරන දෙයක්. මේ පවිවේකිතාව නෙමෙයි ඝන සංගණිකාව. වීර්යවන්ත වෙන්න ඒක තන් වෙන්නේ. ආන්නේ ගතිත්‍තික ප්‍රතිඋත්පන්න ධර්මෙන්න පටන් ගන්නකොට අපිට මේ කාම සෝවාන් වුණාට මාර්ග ඥාන නොලැබුණාට ධ්‍යාන නොලැබුණාට ඉද්ධි නොලැබුණාට හොඳට තේරෙනවා අපි ගණදිටි ඉහළට තියෙන බව. ඒකත් මේ වීර්ය යොදන හැම කෙනාටම හම්බ වෙන්නේ බොහෝ දෙනෙක් අර මූලික මට්ටමේ හැලෙන. මූලික මට්ටමේ වැටෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ ගොඩාක් ප්‍රතිඵල බලාපොරොත්තු. මේක ප්‍රතිඵල එකම දේ හිතේ කෙලස් වෙනකොට මේ කෙලස් බව තන්නේ තමයි. එහෙම නැත්නම් මේක මැත්තේ අදිසික්ඛා නැත්නම් අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි ප්‍රඥා සික්ඛා වගේ කියලා જાතියක් තියෙනවා. ඒක මේ සාමාන්‍ය බණ පොළවල් වල මේ නැත්තම් සූවිසි නටන තැන් වල, කොඩි එල්ලන තැන් වල, බෝධි පූජා තැන් වල නෑ. ඒක තියෙන එක කරන උත්තරෙන් දා විතරයි. ඒ නිසා මම වීර්යවන්ත වෙලා එවැනි තැන් වලට යන්න ඕනේ, එවැනි තැන් කාස්ට් කරන්න ඕනේ කියලා එන එකත් වීර්යවන්තකම ලැබෙන ආනිසංසය. ඉතින් මේක සඳහා ඇත්තටම මම උදෙත් වෙලා ගත්තා. කෙසේ නමුත් හුඟාක්ම වීර්ය වැඩි වීමට ආසන්න උදව් කරන සක්මන් භාවනාව. සක්මන් කරනකොට අර නැති වීර්ය පුදුමාකාර විදිහට ඇති කරලා දෙනවා. ඊට පස්සේ පරියන්කයට ගියාට පස්සේ සතිය ගොඩාක් වෙලාට සිදු වෙනවා. අඛණ්ඩ භාවයකටපත් වෙනවා. මෙන්න මේ ධර්ම පෙළපත නැත්නම් පෙළ පරිපාටිය. પરම්පරාව හරියට තේරුම් ගත්තොත් තේනවා මෝඩ වඩුවා ආයුධත් සමග පොරබදයි. ඒක දන්නේ නැති එකන හරියට මහන්සි වෙනවා මේකේ. පාර හැදුනට පස්සේ මේ එකලස් වෙන්න පටන් අරගත්තට පස්සේ ඒවා ආනිසංසත් වෙනවා. අනේ මේ කලින් කලින් වැරදි වැරදි කරපු එකේ තියෙන වාසියක් තේරෙනකොට ඊට වඩා උතුම් ධර්ම වලට යන බුදුම මේ ගැම්මක්. බුදුම ධෛර්යයක් එන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට බලනකොට ඒ ගුරුම ස්වාමීන් වහන්සේ මම මේ දේශනාව හමාර කරමින් මතක් කරන්න කැමති. උන්වහන්සේ මේ ඉන්දිය ධර්ම පහ ගැන විචිත්‍රව මෙන්න මෙහෙම දේශනා කරනවා. ඒක නිකන් චිත්‍රපටියකට සම කරලා කියන්නේ යම් කිසි විදියකට ශ්‍රද්ධාව නැగిලා ආවනම් Taman බලාගෙන රිදීතරයේ වර්ණ දීප්තිමත් භාවය වැඩි වෙනවා කියන්නේ. හොඳ සුදු ආලෝකයක් විදිහේ දිසෙනවා. ඒකට වීරිය වැඩි වුණා නම් ඉක්මනට ඉක්මනට ජවනිකාවෙන් ජවනිකාවට ජවනිකාවෙන් ජවනිකාවට මේක සිද්ධි බහුල චිත්‍රපටයක් වඩටපත් වෙනවා. එකම දේ ඔය ඇදී ඇදී ඇදී නැත්ත හිවිවි තියෙන්නේ. එහෙම නැත්නම් අපේ විපස්සනා ඥාන වහවහ පෙරලෙන්න පටන් ගන්නවා. මේ පාසි බැඳිච්ච ලිඳක් වගේ නෙමෙයි නිතර වතුර ගන්න ලිඳක පාසි එකතු වෙන්නේ නැත්නම් වතුර හොඳයි. ඒ වගේ විපස්සනා ඥාන එහෙම නැත්නම් ධ්‍යාන කරනවා නම් 1 2 3 4 5 තව නිකන් ආවේ. ඊගාට සතිය වැඩි නම් හැම නළුනෙලියෙත්ම සක්‍රියයි. කුසීතකමට පුරුදු වෙන ගතිය නෑ. මුදේ දක්ෂ නළුනිරිය වගේ ඒ ඒ අත්තන්ගේ භූමිකා ලස්සනට රඟපාන. සමාධිය වැඩි නම් 16 mm 32 mm නෙවෙයි 72 mm වලට යන එක පාරට පුරුද්දට යන සම්පූර්ණ පදාසේ තේන්න පටන් ගන්නවා. එතකොට හොඳ ආලෝකවත් තිරේක හොඳට සිද්ධි බහුලව සිදුවෙන චිත්‍රපටයක්. නළුනිරියත් හොඳට රඟපානවා නම් හොඳට පුරුද්දට පේනවා නම් එතකොට අපිට යම් කිසි ඒක පිළිබඳව හොඳ පළල් අවබෝධයක් ඇති වෙනවා ඒ වගේ තමයි ප්‍රඥාව. නිසා වීර්යය අපි ළඟ තියෙනවා නම් කවදාකවත් අපි එකතන කැරකරි ඉන්නේ. වහ වහා මීගාව යම් තියෙන මට්ටමට යනවා. අපි මේ මට්ටමට ගිහිල්ලා නැත්තම් අතර අනික් කර්ම බලපාන්නේ නැතුව නෙවෙයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ වීර්යය. ඒ නිසා වීර්යවන්ත වෙනවන මේ චිත්‍රපටිය ඉවර කරන්න පුළුවන්. මේ විපස්සනා ඥාන ටික දැක ගන්න පුළුවන්. අවශ්‍ය සමාධි ලබා ගන්න පුළුවන් නැත්නම් අපි එක තැනම පහුවේ පහුවේ ඉන්න හේතුව මොකද්ද? මේ බුබ්බඩවල මේ කුසීතක්. කියන දේ මොකද්ද කියලා දන්නේ නැතුව, කලියුත් මොකද්ද කියලා දන්නේ නැතුව ඈත මෑත බල බල ඉන්නේ. ඒකට කියන්නේ මේ අනිච්චිත දුරෝ නිච්චිත දුර කියලා කියනවා. බලාපොරොත්තු අතහැරලා කරා දෙනවා. ඊරිවන්තයා කවදාකවත් තමයි මේක කරපුවව පාරට කරන ගෞරවයක් වශයෙන්, සර්වඥාන්ස කරන ගෞරවයක් වශයෙන්, ධර්මයට කරන ගෞරවයක් වශයෙන්, සංඝයා වහන්සේට කරන ගෞරවයක් වශයෙන් කවදාකවත් කරා දෙන්නේ. පිටිපස්ස හැරලා බලන්නේ මම කොච්චර ඇවිල්ලා තියෙනවද තව කොච්චර යන්න තියෙනවද කියලා සලකා බැලීමක් නෑ ඉදිරියම බලනවා ආහනේ විදිහට යන්න නම් තමන් අර සති සමාධි වීර්ය ධර්ම වඩලා ඒ වීර්යයක තියෙන මෙතේ කමාරු වෙන නමුත් වඩන ලද වීර්යයේ තියෙන වටිනාකමක් දැනගෙන බුද්ධාදී උත්තරමයන් වහන්සේලා මොනතරම් වීර්යවන්ත වීර්යවන්ත කතා කරමින්ද මේ ගමන ගිහිල්ලා තියෙන්නේ ඒකල මන්තර පහළ වෙන ආයත මහා පුරුෂ විචක්ෂයක් විදිහට ආරද්ධ විරියස්ථානං ධම්මෝ නැත්නම් විරියවන්තස්සායන් පික්කවේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා දේශනා කළේ අපි කොච්චර ආරම්භ වීදිකෙන් පටන් අරගත්තත් මගට යනකොට ඒක ගෙවෙන ගතියක් තියෙනවා. නිකන් සාමාන්‍යයෙන් වාහනයක් ලංස කරලා දෙනකොට බැටරිය ඩිස්චාර්ජ් වෙනවා. මොකද හරියට ධර්මයේ දැනගෙන වාහනේ බැටරි charge කරව බැටරියක් දාලා දුවනකොට වාහනේ දුවන්න දුවන්න එතන එතන බැටරිය charge වෙනවනේ වාහනේ දුවද්දි අන්න ඒ වගේ මෙන්න කල්යාණ මිත්‍ර මණ්ඩලයකට වැටුණා නම් ඒ වීර්ය නැගී හිටියානම් දුවන්න දුවන්න බැටරි චාර්ජ් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපිට මේ ධර්ම ඇවිීමේ මේ කල්යාණ මිත්‍ර පරිශත පරිශදේ අපි මේ වඩා ගන්නාලාද වීර්ය තව තවත් දියුණු කරගෙන අතරමැද අත නැර ඉදිරියටම යන ගමනකට අපිට මේ ධර්ම දේශනාවත් අපි අද කරන භාවනා ලැබෙන අත්දැකීම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ඒ කුසීතකම දුරු වෙලා ආරද්ධ දිවිය පරිත්‍යාගයේ දිවිය පරිපූර්ණ විදිය සම්පූර්ණ වීම මේ ජීවිතයේදීම ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් ප්‍රාර්ථනා කරන ලද අනුදන වදාරන ලද සාන්ත සුඛයට ය아가න්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 25යි වෙලාව එතකොට අපිට කීවිතු කළ යුතු දෙයක් තියෙනවා නම් ප්‍රශ්න හරි ප්‍රකාශන හරි සුළු වෙලාවක් ගත්තර කමක් නැහැ නිසා තියනවා නම් අතු කරන්නයි කියලා මම සාදරයෙන් ආරාධනා කර සිටිනවා. ප්‍රගුණ ප්‍රගුණ කර්මය කියලා කියන්නේ අපි යම් කිසි ශිල්පයක් ප්‍රගුණ භාවය කියලා කියන්නේ වෙටරන්ස් එහෙම නැත්නම් ඒකට සුඛනමය භාවය පාගුණ්‍යතාවය කියලා කියන්නේ ඒක කරලා කරලා කරලා කරලා ලක්ෂ වාරයක් කරලා ප්‍රගුණ වීමට පාගුණ්‍ය කියලා වචන පාවිච්චි කරනවා. ඒ ශිල්පීය ප්‍රගුණ භාවය. veterans experience. අල්ලන මොකක් හරි වචනයක් අල්ලනවා නේ. ඉස්සරහ අරින්න එපා. අරින්න එපා. මොකක් හරි ගන්න ඕනේ. මොකක් හරි අහුනන්න. නිකන් ඉන්නවා තමයි බනහන. මම බුරුමේ අවුරුදු 4මාරක් හිටියා. එක බණක් අහක දාගන්න. හැමදාම පිටු හතරක් පහක් හැම වචනෙම ලියන. ඉංග්‍රීසියෙම තියෙනවා සිංහලෙම තියෙනවා බුරුම් භාෂාවෙම තියෙනවා. එනකොට මෙච්චර විතර පොත් මිටියක් අරගෙන ඒ කොහොම හරි ලැගේජ් එක වැඩි වෙලා දාගෙන ඉන්නේ. ඉතින් මේ බුරුම ස්වාමීන් වහන්සේ මාව අඳගහන කිය ස්වාමීන් වහන්සේ මට කිව්වා යකෝ උඹ ආවේ මේ කෙලෙස් දුරු කරන්න කියලා නේ දැන් බලපන් පිට බෑග් හතක් ගෙනියන්න තියෙන ලැගේජ් එක වැඩි වෙලා නේ ඕම තමයි උඹලා මේ තණ්හාව දුරු කරන්නේ අපේ ඥානින්ද ස්වාමීන් වහන්සේ මොනවාද භාවනා කියන එකේ අර්ථය වඩනවයි කියන එක ඒක භාවනා කියන්නේ කල්ටිවේෂන් කියන මේ වැඩිම තමයි මගේ තියෙන්නේ ගෙනිය ගන්න බැරි තරම් පොත්. ඊටා වෙන කියන තමයි තාම මම මේ පොත් ඒ බණ කියනකොට ගත්ත පොත් මම මේ ගමන් යනකොටත් පොතක් දෙකක් ගේනවා. ඒ ඒ අනේ අහනකොට ඒ ශාන්ති ළඟ ලියාගත්තේ ඇහෙනකොට මට තාම පණ්ඩිත ශාන්ති ගාව ඉන්නවා. ඉස්සරහමයි වාඩි වෙන්නේ. මොකද බණ කියන්නේ දෙකට නිින්ද යනවා. අනානියකට නිින්ද. හරි අවුසරයි. ඉතින් සමහර වෙලාවට මටම තේරෙනවා පෑන ගිහිල්ලා ලිව්වේ නැත්තම් උග දෙනෙක් නින්දට වැටෙනවා. පග්ගහිත. ගහිත පග්ගහිත දැඩිසේ අල්ලගෙන කඩුවක් අතර ගත්ත මනුස්සයා සටනේදී කඩුව අතාරින්න ඕනේ. නැත්තම් දුවොත් මොන ශිල්ප දැනගත්තත් බැහැ. දැඩිසේ මුතිකල අල්ලගන්නවා. ඒක කියනවා පග්ගහිත කියලා. ඒ ස්වාමීන් වහන්සේත් හැමදාම බණ කියනකොට කිසිම වචනයක් අර්ථය නොදී කියන්නේ. ඒ කන්ටෙක්ස්ටුවල් මීනින් එක දෙනවා. කියන්නේ අතෙන්දී ඕක මේකයි ඒකයි අභිධර්ම විභාගක හරි හරිම දක්ෂව දන්නවා ලස්සන කියනවා තාම මට මතකයි ඒ අවුරුදු 3 විතර ඇතුළත ඉන්නකොට මේ මේ මේ විදිහට මේ කතා කිරීමට ගොනුව දැනුම නෙවෙයි ගොනුව ආවේ ප්‍රධාන වශයෙන්ම මේ බන හොඳට අහගෙන ඉඳලා මොකද්ද කියන්න ඕන කොහොමද කියන්න ඕන කියන එක හැමදාම වචන තුන හතරක් පොතේ පිටපැත්තේ ලියන අලුත් ගුරුම වචන, අලුත් ඉංග්‍රීසි වචන, අලුත් විශේෂයෙන් පාලි වචනත් අපි දන්නේ නැහැ. ඒ දවස්වල මම දන්නේ. කරගෙන කරගෙන යනකොට ඒ නිකන් ඉබේම ගොනු වෙන්න පටන් ගන්නවා. දැන් ප්‍රශ්න කරන්න දෙයක් නැත්නම් අපි මෙතන සමාප්ත කරන්න පුළුවන් දේශනා ශ්‍රවණ සැසිවාරය.